අවසරයි කුලාසනස්ත ලොකු ස්වාමීන් වහන්සේගෙන් ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අද අපි ස්පේන් නගරයේ අපේ ඒ මොන් කොලෙජේ පවත්වන වැඩමුළුවේ දෙවැනි දවසේ මේ පැයේ අපි බලාපොරොත්තු වෙන්නේ දිවින් ධර්ම දේශනාව සඳහා කාලය ගන්න සිළුම දෙනා ඒ සඳහා tempත් වෙලා ධර්ම ගෞරවයෙන් යුක්තව සාදු භාරයක් පාත්වමු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 අතෝපනිසෝ හෝති ඉන්ද්‍රිය සංවරෝති තී කෞණ්‍ය ලොකු ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි ඉතින් තියාගත්තේ සර්වචන් වහන්සේගේ ශ්‍රීමුක දේශනා පාඩයක් ඒක අපි මාතුකාසින් තබාගත් සති සම්පජඤ්ඤ සූත්‍රයේ දෙවෙනි පාඩය මේ සූත්‍රේ පටන් ගන්නේ සති සම්පජඤ්ඤම් වික්ඛවේ ආසත්ති සති සම්පජඤ්ඤං සති සම්පජඤ්ඤ විපන්නත් අතුපනිසෝ හෝති හිරොත්තප්පං කියලා ඉන්සාර සූත්‍රය පටන් ගන්න පළවෙනිම සති සම්පජඤ්ඤ නමි මේ සූත්‍රය නම් කරලා තියෙනවා. ඉතින් අපි ඊයේ ආරම්භය ලැබලා දුන්නේ මේ සූත්‍රයේ අපි වාගේ බණ භාවනා කර නැත්නම් ඉදී නැත්නම් බෞද්ධ භාවය සඳහා ඉදිරිය බලාගෙන පොතේ දැනුම සඳහා මේකේ පාඨ කීපයක් තියෙනවා සුද්ධ කරගත්තොත් පාඨාන් මේ පාඨයන්ගේ අර්ථය ඒක සූත්‍ර පුරාවට විහිදෙන නිසා අපි ඊයේ සූත් ඊයේ ඉදිරිපත් කරගත්ත කොට හතම ඒ අංකවලටම ආවහැල්ල බලොත් බැලුවොත් ප්‍රධානම සූත්‍රේ පුරාම දුවන තේමාව තමයි මේ සති සම්පජන්‍ය කියන්නේ ඉතින් ඒක මුගක් වෙලාවට මේ ඈඳුත්තක් විදිහට තමයි ඉඳලා තියෙන්නේ. සති සම්පජානි. සතිපට්ඨාන සූත්‍රයේ විතරක් සම්පජානෝ සතිමා කියලා මේක ඉස්සරපසට මාර්ගවල ඉඳලා තියෙනවා. අනික හැමතැනම සතිය සම්පජාඤ්ඤයට තුඩු දෙන ආකාරයට නැත්නම් මේ සතිය ප්‍රඥාවට සම්පජාඤ්ඤය කියන එක අදහස් කරන්නේ ප්‍රඥාව. නමුත් මේ ප්‍රඥාව දෙපැත්තකින් වර්ණනලා තියෙනවා. නැත්නම් නිපාත දෙකක් එකතු කරලා තියෙනවා මේ ඤප්පත්‍යයට සං කියන පත්‍යත් ප කියන මැද අවධාරණාර්ථයකට එකතු කළා. ඒක සංප්‍රඥ ජඤ්‍ය ඉතින් සංප්‍රඥ කියන වචනේ විදිහට ඒ බුදුම ස්වාමීන් වහන්සේලා පොත ව්‍යාකරණ කුල්ල කරලා පෙන්නනවා. එතකොට මේ කියන ඥාණය මේ ජඤ්‍ය දැනුම සංකේනාර්ථයෙන් කිට්ටු කරපුවාම සම්ප්‍රදාන කෝල අර්ථ කතාවේ අත තුනක් වෙනවා. මේ ඥානය සංනිසා ස්වම්භෝ ඥානයක් වෙන්න ඕනේ. කුතින් පතින් ගත්ත දෙයක් නෙවෙයි Taman භාවනා කරන යනකොට අද්දුරු ප්‍රත්‍යක්ෂය. ඒ වගේම මේක ඒක විසින්ම සම්පූර්ණත්වයටපත් කරනවා. ඒකට පිටින් මාතු දාන්න ඕන කමක් නැහැ. ඒකට ප්‍රතිපරම් දෙයක් නැහැ. ඒ දැනුම ඒ තරම්ම ඒ වගේ මේක ඒ චිත්තක්ෂණය උපදිනවා. අපේ රසු වෙන්නේ. ඒ නිසා මේ ඥාන තථාභූත ඥාන කියලා හඳුන්වනවා. යථාව දර්ශනය කියලා පෙන්වනවා. ඒ අරමුණත් ඒ හිතත් නැත්නම් අරමුණත් භාවනා කරන හිතත් යම් වෙලාවක මුලිච්ච වුණොත් යම් වෙලාවක මොනට මොන දාලා හිටියොත් එහෙම නැත්නම් සාමාන්‍ය වචන කියන බැලුවොත් පේනවා. ඉතින් මේ පෙනෙන පෙනුම ඒ දර්ශනය, දැක්ම, ඒ ඥානය ආත්පසීම සිද්ධ වෙනවා. අයි දෙදෙනා බලන්න ඕන කමක් නැහැ. ඒ වගේම ඒක තමන්මයි දැකගන්නේ කාගවත් ඇහිම් බලනවා නෙවෙයි. එතනදීම පේනවා. අනිසා සම් කියලා කියනවා මේ අර්ථය සාමාන්‍ය ප්‍රකාශ කරන්න සතිපට්ඨානේ සතියයි ථානයයි අතරමැද ප කියන උපසර්ගයේ දුර වගේ ඉතන සති සහ යඥ කියන ඒ ඥානෙ දක්වන පදයක් අතර පයන්නක් ඇදලා දෙන එක ප්‍රකාශ කරන්න මේ මේ අර්ථය අවධාරණය කිරීම අදහසින් තියෙනවා. ඒ නිසා මේ සති ඥාන කියන දෙක තමයි මේ සති සම්පජාන්‍ය කියන එක අදහස් කරන්නේ. ඒක අපි සීහි නුවණ කියලා යොදනවා. සාමාන්‍ය අපේ සිංහලට අවිල තියෙන සීහි නුවණ කියලා. ඉතින් මේ සීහි නුවණ යම් කිසි කෙනෙක් ළඟ නැත්තම් සති සම්පජාඤ්ඤම් භික්කවේ අසති සති සම්පජාඤ්ඤේ මහණි නැත්තම් සති සම්පජාඤ්ඤං විපන්නස්ස යම් කිසි කෙනෙකුට සති සම්පජානියෙන් තොරණ හතෝපනිසෝ නිසෝ හෝති හිවක්තප්පන්නයාට බයලජ්ජාව පහළ වෙන්න මූලික කාරණාවක් නැහැ. බයලජ්ජාව පහළ වෙන්න පසුබිමක්වත් නැහැ. ඉතින් මේ සූත්‍රයේ පළවෙනි පාඩේ නැත්නම් පළවෙනි පාඩේ මේ විදිහේ නැච්ඡාක් දනවන වැකි පත පාඨ ආශයක් වෙනවාට අවසානයේ සූත්‍රය සමාප්ත කරන්නේ එහෙම දැනගත්ත කෙනා ඒ අනුව යම් වෙලාවක යම් දවසක ජීවිත කොතනකදී හරි මේ සතිය ඉගෙනගෙන සතිය ආරහ ඒ නෝන සම්පජාඤ්ඤේ ලබා ගන්න පටන් ගන්නතර පස්සේ සති සම්පජාඤ්ඤම් බීක්කවේ සති සති සම්පජාඤ්ඤ සම්පන්නස්ස උපනිෂ සම්පන්නෝ හෝති නිරොත්තප්ප යම් විලාවක මේ බව දැනගෙන මේ බුද්ධ ආධුත්වයන් වහන්සේලා සඳහන් කරනවා ඉගෙනුවණින් කටයුතු කරපල්ලා මේ අතීතයේ දුවන්නේ නැතුව අනාගතයේ සැලසුම් හදන්නේ නැතුව මේ අනුන්ගේ සීනි කරන්නේ නැතුව අතන මෙතන කියවල් බලන දු මේ මම දැන් මෙතන කියන පද නෙමෙයි ඉඳලා කටයුතු කරුවොත් ඒ කෙනාට ඔය සතිය සහ සිහිය සිහිය සහ නුවණ සිහිනුවණ දෙක තියෙනවා නම් බයලජ්‍ය දෙක පහළ වෙනවා නිදායි පරිසරයට ගැළපෙන ආකාරයට හැදෙන්න පුළුවන්. ඉතින් අපි තේරුම් ගත්තේ එහෙම බයලජ්‍ය දෙක නැති જાතින තිරිසන් කියලා කියනවා. තමන් ඉන්න පරිසරයේ හැටියට බයලජ්‍ය දෙක දැනගෙන ආචාර ධර්ම රැකගෙන අනුන්ගේ මානසිකත්වයට ගරු කරන කෙනාට ශිෂ්ටාචාර මනසයි කියලා කියනවා. ඉතින් සාමයේ බයලජ්‍ය දෙක කියලා කියන්නේ බෞද්ධ ශිෂ්ටාචාරය. ඒ බෞද්ධ ශිෂ්ටාචාරය ආ සාමාන්‍යයෙන් කර්ම නිසා කර්මඵලය අදහන සෑම ආගමක්ම පිළිගන්නවා. ඉතින් ඒ ආගම් නැත්නම් කර්මයේ සහ කර්මඵලය අදහන ආගම් දෙකක් ලෝකේ තියෙනවා Hindu ආගම සහ බුද්ධ ආගම. අනිකුත් ආගම තියෙන මේක දේව නිර්මාණවාදයක්. ඒ දේව නිර්මාණවාදේ බයලජ්ජාවට ඉඩක් නැහැ. සති සම්පජාන්‍යයට ඉඩක් නැහැ. සියල්ල දෙයයන් ආශ්‍රය විචින් නිශ්චය කරනවා. ඉතින් ඒ නිසා අපිට තියෙන්නේ ඒ සුද්ධ ලියවිල්ල තියෙන විදිහට දෙවෙනාසිට කීකරු වෙලා දෙවෙනාසිගේ අවධානය ලබා ගන්න එක විතරයි යාඥා විතරයි කියන්නේ. නමුත් මේ Hindu ආගමේ සහ බුද්ධ ආගමේ ඒ කිනාට යම් වගභාරයක් වෙනවා. සදාචාරාත්මක වගවීමක් වෙනවා. ඉයන්නාංශේ කරලා දෙනවට වැඩිය ඔබ විසින් මේ වෙලාවේ මේ ඉන්න සමාජයේ මේ දැන් මෙතන හැදිරෙන ආකාරයෙන් තමයි අනාගතේ තීන්දුව වෙන්නේ. ඒ නිසා ඒක පිළිබඳව යම් චාරයක්, යම් වශයක්, යම් පරිපාලනයක් ඇති වෙන බව නැති වෙන බව Taman අතේ තියෙන. ආන් මේකට ඇත්තරලා දෙන මේ සති සම්පජන්‍ය කියන මේ දෙක කොයි වෙලාවක හරි ජීවිතේ එකතු කරගන්න කියලා. එහෙම නැත්නම් උත්ප්‍රේෂණය කරගන්න කියලා. ඒක උල්පගන්නේ කියලා. ඒක අවදි කරගන්නේ කියලා. ඉතින් එහෙම වුණොත් නබෝ කලකින් තමයි තේරෙන්නේ තමන් තමන් ඉන්න පරිසරයට ගැළපෙන විදිහට ජීවත් වෙලා ගැටුම් ඇති කරගන්න නැතුව නැත්නම් ගැටුමක් තිබුණත් අවවහානිය කරගෙන ඉදිරියට කරගෙන යන්න පුළුවන් අපි මෙතෙක් කල් ගත කරපු හැම වැඩකදීම අවුලක් ඇති කරගන්න තියෙනවා. අපි ගිය පාරේ පැතිරේ ගඳක් තාරේ තමයි. කුරුලෑව ගිය පාරව. කරපු හැම තැනකදී මොකක් හරි ගුණක් තිබුණා. ඒ මොකද ඒ කරන වෙලාවෙදී ඒ සති සම්පජාඤ්ඤය නැති නිසා වෙන්න ඇති. ඉතින් ඒ නිසා මේ සති සම්පජාඤ්ඤය නැති වුණොත් විනාශ වෙන ආදනම දෙදරන මේ බයලජ්ජාව. හිරි ඕතප්ප කියලා මේ දෙකට කියනවා. හිරි කියලා කියන පවට බය හිරිකිත නෑ පවට ලැජ්ජාව ඕතප්ප කියලා කියන පවට බය නේද? වැරද්ද දැක දැක එක්ක එකට ලැජ්ජිත වෙනවා හිරිකිත වෙනවා නැත්නම් මේ බය වෙනවා. ඉතින් මේ දෙකම නැති ඒ පව ගැන තැකීමක් නැති මනස වැඩ කරන්නේ නැති එකට කියනවා මදය පමාදේ කියලා. ඉතින් ඒක බිව්වට පස්සේ කුඩු ගැහුවට පස්සේ මොනම දෙයකට අපි අදිමත් වුණාට පස්සේ අපිට ආගිය දැන මතක නැහැ. මොකද කිව්වේ කියලා මතක නැහැ. ඉතින් අපි සමාජයට කියන ඕම තමයි ඉතින් කාලා බීලා ඉන්න වෙලාවෙදී කියපු දේවල් ගණන් ගන්න එපා. කියලා පස්සේ ගිහිල්ලා අපි පොඩ්ඩක් ඉතින් සමාව ඉල්ල ගන්න. ඉතින් ඒක නොවි එහෙම නැතුව වැරදි කරලා සමාව කරනවට වැඩිය එහෙම දේවල් නොවීම සඳහා නම් අවදි භාවයක් අවශ්‍යයි. එහෙම නැත්නම් මත් වීමකින් තොරව මදයකින් ප්‍රමාදයකින් තොරව ගත කරනකොට අපි ඒ චෛතසික වලට කියනවා මානසිකත්වයට විශේෂයෙන් කියනවා අවදි මනසේ ඉරියොතක් දෙක නෑ. ඉරියොතක් තියෙනවා. බයට ලැජ්ජාව සහ බය තියෙනවා. ඉතින් මේ භවට ඇති බය සහ ලැජ්ජාව නැතිකම අපි කියනවා නම් අශිෂ්ටයි එවනතම් අස අපි කියනවා අසමජ්ජාති කියලා. ගමහා අසමජ්ජාති. එයාගේ ළඟ ඒ ඉන්දිය සංවරයක් පයලජ්ජාවක් නැත්තම් මොන හොරයි කියලා කියන්නේ. ඒ කිනාටත් බෑ තමන් කරන දේ ගැන වග වෙන්න. ඒ නිසා මේ தત્ත්වය බොහෝ විට මනුස්සත්වයෙන් පහත හෙළන දින දාන තත්ත්වයක් කියනවා. යම් කෙනෙක් සති සම්පජඤ්ඤයෙන් යුක්තව බයලජ්ජා පිළිබඳ ආචාර ධර්ම පිළිබඳ ගෞරවය පිළිබඳ සදාචාරාත්මක වගවීමකින් කටයුතු කරන්න කිය ගමන් මනුස්සයා එන්නේ උසස් සත්‍යකටපත් වෙනවා. අපි කියනවා ඒ උසස් සත්‍යයට ආදී භාවයටපත් වෙනවා කියන්නේ. ඉති ආදි භාවයටපත් වීම සඳහා අවශ්‍ය කරන සති සම්පජාඤ්ඤේ ආධාන කාරණාව. නැත්තම් පදත්තාණේ වෙලා තියෙන හිතියොත් නෙමෙයි. ඉදිරියටප්පල ආධාන කාරණා පදත්තාණේ වෙලා තියෙන සති සම්පජාඤ්ඤේ. ඉති මේ සති සම්පජාඤ්ඤය වෙනකොට ඇති වෙනකොට පහළ වෙනකොට වැඩෙනකොට තමන් තුළ මේ හිරියොතක් බය, පවත බය සාලජ්ජාව පහළ වෙන හැටි යෝගාවචරයට දෙන්නේ තමන්ගේ සංවේදී භාවය වැඩි වෙන්න පටන් ගන්නවා. තමන් කරන දේවල් පිළිබඳව වගවීම, ඒ වගේම පරිසරයත් එක්ක කටයුතු කරන තියෙන වගවීම වැඩි වෙන්න පටන් ගන්නවා. ඒක හරියට මේ මයිලජ්ජා පහළ වීම හරියට තුවාලයක් සනිපතන බෙහෙත් ගන්න ඉස්සලා තුවාලේ හොඳට සුද්ධ කරලා වනමුකේ පෑදුවාට පස්සේ නිදිනවා වැඩි වෙනවා. ඒ නිසා වෙනදාට වැඩිය තමන්ට උදාහරණයක් වශයෙන් ගත්තොත් භාවනා කරන කෙනාට මේ තුනක් හයියෙන් වහන වැහෙන එකට හිත ටිකක් සැලෙන ගතියක්. ඉදිරිය ඉන්නකොට කම්මලි බල්ලන්ට එන ගැහුවට ගාණක් නැහැ වගේ දොර කොහොම වැහුවත් ප්‍රශ්නයක් නැහැ. ඉදිරිය ඉන්නකොට යනකොට එනකොට පොළොව වැඩි හප හප විතර ප්‍රශ්නයක් නැහැ. මේ තමයි භාවනා කරනකොට ළඟ ඉන්න කෙනා ගියොත් අපිට තේරෙන්න පටන් ගන්නවා මේ මනුස්සයාට ඔය දෙවි පොඩ්ඩක් අඩු ගන්න සලකන්න පුළුවන් මේ භාවනා කරන තැනක් ඔච්චරම හයියෙන් දොර වහන්න වත්නාද. ඔච්චරම හයියෙන් අඩි පොළවේ කියලා යන්න හිතනවාද කියලා අර සංවේදී භාවය වැඩිකමක් තේරෙනවා. ඉතින් ඒක තමන් මේ අනුන් කෙරේ තමන් මේ දක්වන ආකල්පේ තමන් කෙරෙහි ආරෝපණය කරගෙන අනුමානෙ හිතාගත්තොත් එහෙනම් මම මේ භාවනා මධ්‍යස්ථානයේ කොට slowly mindfully silent අපි ඒක පොඩි දරුවන්ට උගන්ලා තියෙනවා SMS කියලා. පොඩි දරුවෝ SMS කියලා ඉන්නේ sending මේ short message sending a telephone telephone එකකින් ගන්න කිසි පණිවිඩ. දැන් අපි එක දාගෙන SMS කියලා අලුත් පදයක් වැඩක් කරනකොට කලබලේ කරන්න එපා. කලබලේ කෙරුවොත් අනිවාර්යයෙන්ම සතපට තමයි. ඒක කරනකොට සතියෙන් කරන්න. ඒ වගේම නිකුත් වෙන ශබ්ද පිළිබඳව අහුම්කම් දෙන්න. තමන් වැඩක් කරනකොට තමන්ගෙන් නිකුත් වෙන ශබ්ද වලට අහුම්කම් දෙන්න. ඉතින් ඒක තමන්න තේරෙයි. ඒ සද්ද නිස්සද්ද වෙන්න ඕනේ නිස්සද්ද වෙනවා. අපි සති සම්පජන්න්නේ නැත්තම් නැත්තම් භාවනා මධ්‍යස්ථානෙක ඉඳලවත් නැත්තම් අදුවාගේ වැස්සකටවත් ගොඩ වෙලා නැත්තම් භාවනා මධ්‍යස්ථානෙ. තමන්ගේ නිකුත් වෙන ශබ්ද පිළිබඳ කිසිම තැකීමක්. ඒක වෙනම බෝඩ් ගහන්න ඕනේ. මෙතන හෝන් ගහන්න එපා. මෙතන කහින්න එපා. අනම් මනම් ගොඩක් තියෙනවා. සති සම්පජන්න්නේ කරන තමන්ට තේනවා තමන් කෙරේ ඉන්න සංඥාවල කුප්පණ ගතිය, ඉද්දර ගතිය වැඩි වෙනවා. ඉතින් මේ නිසාම සමහර මේක දන්නේ නැති නිසා වෙන්නේ නැති භාවනා නොකර නිකන් ඉන්නවා. මේ ලෝකේ කවදාද සද්ද නැති දවසේ නිකන් මම භාවනා කරන්නේ නැහැ. ඒක කොහේ ගියත් සද්ද. එතන ඒ සද්ද ප්‍රශ්නයක් නැහැ. භාවනා කරන්න ගියාම සද්ද ප්‍රශ්නයක්. සමහරෙකුට මේ තමන් භාවනා කරන මධ්‍යස්ථානයේ හිත පිටිය ගහගෙන ඔල්ලෝසේ සද්ද නිසා භාවනා කරනවා. සායතනාරකට තමයි හුස්ම ගන්නකොට හුස්ම සද්දි භාවනා කරන්න බෑ. ඒ තරම් අර පුංචි පුංචි දේවල් වලින් තියෙන ඉද්දෙන ගතිය වැඩි වෙනවා. ඉතින් ඒකෙන් ඒකෙන් අපිට නිකන් කල්පනා කරලා ගන්න පුළුවන් දැන් මම විශ්ින් යම් කිසි කෙනෙක් භාවනා කරන තරඟ શબ્දයක් ඇති කෙරුවොත් බලක් පාගත හැකි શબ્දයක් ඇති කෙරුවොත් ඒක අසමජ්ජයි. ඒ ගැළපෙන්නේ නැහැ. ඒ මොකද අපි ළඟ සතිය වෙනකොට සංවේදී භාවය වැඩි වෙනවා. ඉතින් ඒ නිසා මේ යෝගාවචරයේ මනසේ මෙතෙක් කල ක්‍රියාත්මක වෙච්ච නැති ඊටාම සියුම් අරමුණු වලට වෘත්ත වීමක් ස්නායු පද්ධතිය සිද්ධ වෙන්නේ. මේක වැඩ කරපු ගොරෝසු ටික නෙවෙයි වැඩ කරන්නේ ඊට වැඩිය පල්ලෙහාමත්තන් වලට සියුම් භාවයක් ඇති වෙනවා. ඉතින් මේ සියුම් භාවය ඇති වෙන බව මන් තුළ වෙන්දට වඩා සංවේදී බවක් ඇති වෙලා තියෙනවා. ඒ බව සතිය විසින් ඇති කරන ලද ඉද ප්‍රස්තාව තුළ සම්පජඤ්ඤය නුවණ අපිට කියනවා. ඒ නුවණ සම්පජඤ්ඤය කියන මේ නුවණ ස්වයම්භූ ඥානය තමයි උත්කෘෂ්ඨ මේක. නමුත් ඒකට පොඩි ඒක ඇති කරගන්න උදව් දෙකක් කරන්න පුළුවන් සුත්තමේ ඥානය සහ චින්තාමේ ඥාන වලින් ඒකට උදව් කරන්න පුළුවන්. දැන් මේ සූත්‍ර දේශනා කිරීමෙන් ਸਰවඥාන්ති අපට මේ අනුකම්පාවෙන් මතක් කරන්නේ මේක දන්නවනම් මෙන්න මෙහිමයි මේ යාන්ත්‍රණය වෙන්නේ කියලා මේ සුත්තමේ ඥානය අපිට මේ භාවනා කරගෙන යනකොට ඒක දිගට පවත්වාගෙන යන්න උදව් වෙනවා. ඒ වගේම වෙන්නේ මේකයි කියලා සංගතිය තේරුම් ගන්න පුළුවන් වෙනවා. වෙන්නේ ඉස්සල්ලා හෝ පස්සේ චින්තාමය. ඉතින් එහෙම අර යම් කිසි කෙනෙකුට ඒ පහළ වෙන සම්පජඤ්ඤය සත්‍ය අනුව පහළ වෙන මේ සම්පජඤ්ඤය හරියට තේරුම් අරගන්න පුළුවන් නම් ඒක සාසනට ලොකු ලාභයක්. එයාට තව කෙනෙකුට කියලා දෙන්න පුළුවන්. එයාට ලියන්න පුළුවන්. එයාට වටහා ගන්න පුළුවන් මේ චිත්ත නියම වැඩ කරන්නේ කොහොමද කියලා. ඒ නැතුව මේ ගොරෝසු භාවයෙන් පමණක් ගහපා දීමෙන් පමණක් නෙවෙයි මනස තියෙන ඉතාම යටමක් වෙසියුම් සංනිවේදන ක්‍රම සංවේදී ක්‍රම ඒ බුද්ධ ආධෝත්තුමෙන් ආසලා පාවිච්චි කරන ක්‍රම ඒව එකක්වත් වැඩ කරගන්න විදියක් නෑ අපි වැඩ කරන්නේ ගොරෝසු ඔලමුල තිරිසං සංවේදී ක්‍රම ඒ අනිද්දලා සහ හිපෝකැම්පස් කියන මොලේ හැදෙනකොට මුලින්ම තිබිච්ච උරගයන්ගේ මොලේ විතරයි අපි වැඩ කරන්නේ ඊට පස්සේ මේ මිනිස්යන් බාටපත් වෙනකොට එහෙම නැත්නම් ශීල පාය සත්තු බාටපත් වෙලා මේ අලුතෙන්ම ඇති වෙලා තියෙන මනසේ ඉදිරි වර්ධන කොටස් ක්‍රියාත්මක වෙන්න සති සම්පජන්ණය ඉන්නවා. සති සම්පජන්ණය ඇවිල්ලා අලුත් සාමයක් අලුත් එකලසක් අලුත් සමාධියක් එනවනේ එතකොට අර ඉතාම සියුම් කොටස් හද ගන්න පටන් ගන්නවා. ඒක හරියට අපි මේ බෙල් එකට වගේ බාහම ඉවෙච්චහම තාම සිංහවට ශබ්ද වලට හුම්කම් දෙන්න මුළු පරිසරයම නිශ්ශබ්ද වෙන්න ඕනේ. Tamange අවධානය කොහෙවත් යන්නේ නැතුව ඒක තමයි මුලිච්ච වෙන්න ඕනේ. එල්ල වෙන්න ඕනේ. එල්ල වුණාට පස්සේ පේනවා මේ ශබ්ද කවදාවත් ඉවර වෙන්නේ නැහැ. ඒ සද්දේ සනාතනිකව යනවා. ඒක තැනකදී අපි කියනවා දැන් ඉවරයි කියලා. ඒ ඉවර වෙන්නේ අපේ ඔලමුලකම නිසා. ඒ නැත්නම් අපි මොනම සද්දයක් ඇති කිව්වත් ඒක විශ්ව පුරා පැතිරෙනවා. ඉවරයක් නැහැ. දෙකක් ඉවරලා අනිත් එකට යන්නේ අපි ඔළුවේ තියෙන ඔලමුලකම. ඉතින් වගේ සියුම් කරන සියුම් කරන යනකොට මේ මනුස්ස මනසක තියෙන මේ නෑතකම පරිණාමයේදී ඇතිවෙච්ච මේ ස්නායු පද්ධති ක්‍රියාත්මක කරන්නේ මම දැන් මෙතන කියන උපමාන තුන අවශ්‍යයි. ඒ නිසා ඒව ක්‍රියාත්මක වෙන්නේ මේ මොහොතේ විතරයි. මේ දැන් විතරයි මන් තුළ විතරයි. අපි සාමාන්‍යයෙන් මම දැන් මෙතන නැහැ ජීවිතේ පුරා. අපි ඉන්නේ අනුන් ගැන හිතේ විතර. අතීතය ගැන හිතේ විතර. අනාගතය ගැන හිතේ විතර. වෙනදාක් ගැන හිතේ විතර. ඉතින් ඒක තමයි සාමාන්‍ය කියන යක්මතක් කරගත්ත මේ ලෞකික ඥාන. ඒක අපි හිත ඔක්කොම අවුල් කරලා තියෙනවා. කොච්චර අවුල් කරනවද කියනවනම් මම දැන් මෙතෙන්ට එනවා කියන එක කාලේ නාස්ති කිරීමක් කියන තරමට අපි අවතක් සියලු කළා තියෙනවා. ඉතින් කවුරු හරි ඒක දැනගෙන ඒ ඥානත් අවශ්‍යයි. මේ සති සම්පජඤ්ඤයත් අවශ්‍යයි. අනිවාර්ය සති සම්පජඤ්ඤයට ගියාට පස්සේ වෙන නොදැනිච්ච සංවේදී නොවිච්ච තාම සියුම් දේවල් වගේ කියන්න පටන් ගන්නවා. අන්නේ සියුම් සියුම් කොටස් වලට අනුග්‍රහ කරොත් ඒවට සාදර වුණොත් සති සම්පජාඤ්ඤය බොහොම ජයට වැඩෙනවා. ඒ එන කොටස් කරදරයට ගත්තොත් ඒ එන කොටස් බාධාවට ගත්තොත් ඒ සති සම්පජාඤ්ඤය වැඩිවීමට අවශ්‍ය කරන්නා වූ අනුග්‍රහය සප්ප කරුණ නැතිලා යනවා. ඒ නිසා භාවනාව වාඩි වෙලා ඉන්න වෙලාවේදී නැත්නම් අපි සක්මන් කරන වෙලාවේදී ඒ පුංචි සියුම් කාරණාවලට සංවේදී වීම සඳහා අපි අක්‍රම කීපයක් කරනවා. කය හිතාමතා හොල්ලන්නේ නැතුව තියෙනවා. ඒකල බලනවා මේ කය විසින්ම කය හොල්ලන ගති වර්ගයක් තියෙනවා වර්ති වස්තු ගැහෙනවා කොණ්ඩේ වැදෙනවා නියපොතු ඇදෙනවා දක්ෂ වෙනවා ඔයර ගොඩක් අපි අවුරුදු 10න් 15න් බලනකොට නෝන කොණ්ඩේ වැවිලා තියෙනවා නමුත් මේ වැවීම සිද්ධ වෙන්නේ හැම චිත්තක්ෂණයකම සිද්ධ වෙනවා ඒකට අපි හිතාමතා නැත්තම් සජීවීව කියනවා සචේතනිකව කියලා සංස්කාර වශයෙන් හිතාමතා කරන ක්‍රියා ඔක්කොම නතර කරලා මේ පූර්ණ අවදී කයට හිත දාගෙන ඉන්නකොට මේක ඇතුලේ පුදුමාකාර නගර නිර්මාණයක නගරෙත් කරන වැඩ වගේ පිරිසුදු කිරීම කටයුතු වෙනවා අලුත් අධ්‍යා වැඩ යනවා ගොඩක් වැඩ යනවා ආන්නේ වදියා දකින්නවනම් අපිට තේරුම් ගන්න පුළුවන් මේ කයක් කියලා කියන්නේ අවුරුදු කෝටි ගාණක් පරිණාමය වෙලා ඇවිල්ලා අපිට හම්බෙච්ච ඉතාමත්ම සූක්ෂම අන්තරයක් මේ අන්තරේ හෑන්ඩ් බුක් එකේ නැතිලා තියෙනවා අත්පොත නැහැ ඉතින් අපි අනේ මෙහෙම කරනවා මෙහෙම මේ කරනවා එහෙන් ගන්නවා මෙහෙන් ගන්නවා අන්තිමට බලනකොට ඕම් චුස් කාලා පිටිලා යනවා. ඉතින් අයිතිකාරය කියලා කිව්වා මෙහෙන් බලනකොට ඔය තමයි හදපු ක්වෙස්චන් එක වගේ අමුසෙද දීලා තියෙන හෑන්ඩ් බුක් එකක් ඒක බලන්න නැති වෙන මේ ප්ලග් කරලා තියෙන දි පිච්චෙනවා. මේ හෑන්ඩ් බුක් එක නැති වෙච්ච පොතක් අපිට හම්බෙන්නේ. යන්තරයක් හම්බෙලා තියෙනවා. ඉතින් අපි අරගෙන මෙහෙම කරනවා මෙහෙම වෙනවා. අපේ දන්නේ වයිසියත් මෙහෙම කරනවා. ඒ කියන්නේ මේක කොහොම කවදාකවත් යන්තරේ අත්පොත නැහැ. ඒක ජපන කරලා තියෙනවා මේ සමීක්ෂණයක්. එයා සාමාන්‍ය ওই පොඩි ටෙලිෆෝන් එකක් අරගෙන හතර ගුණයක් විතර ලොකුයි අත්පොත විතරක්. ඒ කියලා තියෙන මේ ටෙලිෆෝන් එක පාවිච්චි කරන ඉස්සර අත්පොත බලපන් කියලා. ජපනයි නෑ මේක බලන්න ගෙදෙට්ට. ඉතින් අපි මොනක් අධිකාර ගන්න ලහගුවාම එක ජීවිත ගහපේ දෙජීවිත ගහනවා කරන්ට් එකට අල්ලනවා තියෙනවා. ඒ වගේ මනුසතා ලෝකේ ඉපදීමේ ක්‍රියා කළා වැරදි. මේ ක්‍රියා කළා වැරදි. මේ යන්ත්‍රය දන්නේ නැතුව තාමත්ම සූක්ෂම යන්ත්‍රයක්. අන්තිමට දැන් වැඩ කරන්න ගොරෝසුම පද්ධති ටික විතරයි. ඒ කියන්නේ ඒවට කියන්නේ උරග මනස කියලා. ගමන් කේතියක්. එතන වහාම සැපෙILLනවා. ඒ සඳහා හටම් කරනවා. ඒක තියෙන්නේ එළිය කියලා හිතනවා. මට මේ කරදර කරන්නේ බාහිර ඇත්තෝ කියලා හිතනවා. කවදාකවත් දන්නේ මේ සියලු සැප. එතන තමයි සියලු දුක් කරදරේ ඉන්නේ ඇතුලෙන් කියලා. නැත්නම් මනෝපුබ්බංගමා ධම්මා මනෝසෙක්ඛා මනෝමය කියන එක කියවලා පොත වහලා තියලා අපි කරන්න වෙන වැඩක්. ඒ නිසා මේ මනස කොහොමද මේ පරිසරයේ සිදුවෙන පුංචි පුංචි වෙනස්කම් වලට පවා ප්‍රචාර දක්වමින් ඒ දිගට නඩත්තු කරමින් යන හැටි බලන්න සර්වඥාන්ස අපිට සති සම්පජාන්‍ය ගැන උනන්දු වෙන අපට ඉවත් අප්ප නැත්නම් හිජෝත් අප්ප ගැන උනන්දු වෙන අපිට මතක් කරලා කියනවා මේ ශරීරයේ දිගට වැඩ කරමින් ඉන්න එකට හිතාමතා මොනවාක්වත් නොකර පහසුවෙන් ඉඳගෙන ඉන්න ඉඳාගෙන ඉතිය ප්‍රශ්නයක් නැහැ. හිතේ නිතර ප්‍රශ්නයක් නැහැ. ක්‍රියා නොකර මේ කොහොමකද වෙන්නේ කියලා බලන්න. ඉතින් සමහරෙකුට එහෙම ඉඳගෙන ඇද්දක වහන්නවත් බැයි තරම් බයයි හිතට. ඇද්දක වහපු ගමන් මහ පුදුමාකාර අඳුරු අවිනිශ්චිත බය ජනක තැනකට යනවා. ඉතින් ඒ නිසා අපි ඒකට භාවනා මධ්‍යස්ථාන අදලයකට ආරසාව දීලා අපි යෝගාවචරයට මතක් කරලා දෙන්නේ බය වෙන දෙයක් නැහැ. අපි වගේම පිස්සු පිටට ගාව ගොඩක් ඉන්නවනේ වට කරන්නේ. ඉන්නවනේ ඔකොටම බය වෙන්න බෑ. ඔබ කලබල ඇත්තේ වහන්න හිතුවා. ඒ ඇත්ත එක හිතපුවා මාරු. මොකද අපි ඇත්ත එක වහන්නේ අන්ධකාරය දැහැට. දැන් ඇත්ත එක වහුවට පස්සේ වෙන අන්ධකාරයට මුහුණ දෙilla නැහැ. ඇත්ත එක වහගත්ත ගමන් හිත සාමාන්‍ය වෙලාවට වැඩිය පියාසලා ඉදිරියලා යනවා පිටුපස්සට. සාමාන්‍ය ගෙදරතර ඉන්න වෙලාවට වඩා අසත්‍යමත් වෙලාට වඩා සත්‍යමත් ඒක සඳහාම වාඩි වෙලා කයිදියා බලන්න කියලා කිව්වොත් වෙනකට වඩා මේ බය නිසා, කෙලෙස් නිසා, චක්තිය නිසා බොහෝ විට හිත පිටපයින්. ඒ නිසා ආරම්භක යෝගාවචරයට හරි විශේෂ කරයි. නිශ්ශබ්ද කයිදියා ක්‍රියා නොකරන කයිදියා බලන්න බෑ. ඒක නිසා බුදු දනන සඳහන් කරන ඉච්ඡානු අනිච්ඡානු කියන පේශීන් දෙකෙන්ම ක්‍රියාත්මක වෙන හුස්ම දිහා බලන්න. මේ හුස්ම කියන සුවිශේෂ ලක්ෂණය තමයි මම කියන ඔක්කොටම මේ හුස්ම දිහා බලන්න කියලා. නිදර්ශනය ගැටියක අපි නිදාගෙන ඉන්නවත් වැඩ කරනවා. අපි තෝරන හයිය හුස්ම ගන්නත් පුළුවන්. නැත්නම් හිතාමත හුස්ම ගන්නත් පුළුවන්. ඒක අත්‍යහරියක් තිබේ සිද්ධ වෙනවා. ඉතින් ඒක නිසා බුදු දානංශය අපිට සඳහන් කරනවා සතෝ ආස සති සතෝ පස්ස සති. සියෙන් ආස්වාස් කරන සියෙන් ප්‍රසවාස කරන බලන්න. ඉතින් අපි දන්නවා ඒ කොච්චර අමාරුද කියලා. අපි හිතට පුළුවන් කවුරුහරි දිහා බලන්න. අතීතේ කල්පනා කරන. අනාගතේ නමුත් මේ ඇත්තක වහගෙන හෝ අරගෙන හෝ මේ Taman තුළ සිදුවෙන මේ ක්‍රියාවට යොදාන අමාරුයි. අන්න එහෙම හිතා දාගෙන හිටියොත් තේරෙයි මේ බාහිරයේ ඉවත් එක තියෙන ගන්ධයෙන් අතර කිරීමක් විශාල කැපකිරීමක් ඒවට කියන්නේ අබිනිෂ්ක්‍මණය කියලා. ඊට පස්සේ මේ ඇතුලෙන් එන සියලුම පණිවිඩ වලට විරුද්ධ වෙන එකත් හරිම අමාරුයි. මොකද්දෝ ද්වේෂයක් තියෙනවා තමයි මේක. මුළු ජීවිතේ පුරාවටම අපි ළඟ ද්වේෂයක් තියෙනවා මම දැන් මෙතන නම් බෑ. ඉන්නේ අපිට ඕන තැනක ඉන්න පුළුවන්. ඒ නිසා අපි බාහිර දේවල් ඔයනවා සුඛෝපභෝග වස්තු ඔයනවා ලස්සන දේවල් හොයාගෙන යනවා. ඒ යනවා මේ යනවා කොහෙ ගියත් යන්නේ මේ කයින් තමයි. යන්නේ හැම තැනකදීම මේ කයට වෛර කරනවා. ඉතිකේ මේ මානවයාගේ තියෙන ගතියක් ඒක. සිද්ධාර්ථයම කරන තුදන්නේ. ඒක කියලා දුන්නොත් ඔබේ එළිය බාහිර සැප හොයන්නේ බත් එක තියෙන ද්වේෂයට කියලා මුගව දෙනෙක් වෙනව රණ්ඩු කරා. තමන් මේ ලස්සනට පින්කල උපයාගත්ත මේ අංගපතන අංගේ සම්පූර්ණ වෙච්ච මේ මනුස්ස කය දැකලා අවබෝධ කරලා මැරෙන කීයේ කීදෙනාද අපි ඉන්නකම් මේ ශට දෙන්නේ අරයටි මේ වස්තු වලින් මේ එළියේ පරිබාහිරේ කියලා මෙව ඔය ඉන්න මිසක්කා අර ලැබිච්ච manussත්ව ප්‍රතිලාභය අපිට ඒ සුහද භාවයක් එන්නේ. ඉතින් සුහද භාවයක් එන්නේ ඒක පෙන්ලා දෙන්න බුදු කෙනෙක් වෙන්න ඕනේ. බුදුජාණන් වහන්සේගේ ශ්‍රී ශරීරයේ දෙස්සක් මහ පුරුෂ ලක්ෂණ සහ 80ක් ව්‍යංජන සහිත නිසා උන්වහන්සේට ප්‍රිය වෙන්නයි කියලා අපි හිතනවා. අපිත් බලනවා අපිටත් දෙස්සක් මහ පුරුෂ ලක්ෂණ පහල වෙනකම්. අපිටත් මේ 80ක් ව්‍යංජන පහල වෙනකම් බලනවා. ඒ නිසා මම ලබන හත් දන් දීලා විවිධාකාර වගේ, කේමාව වගේ, උපලවන්නා වගේ, අගන්ධ මිත්‍යා වගේ වෙන්න බලාගෙන ඉන්නවා මේ භාවනා කරන්නේ. ඒ නැත්නම් ඉන්ද්‍රහ රජුරෝ වගේ, කොටෝඩ රජුරෝ වගේ, අනාථ වෙන්නික සිත්තුමා වගේ වෙන්න දඟලනවා. මේ ලැබිලා තියෙන එක මොකද්ද අව탁සීරුවට ලක් වෙනවා. අනේ අව탁සීරුව ජය ගැනීමක් නැත්නම් අව탁සීරුවට පළසක් කියන වැඩ ගැනීමත් තමයි වැඩි වැදගත් දෙවි කෙනෙක් ඉන්නවාට තේරෙන්නේ ඒ දෙයියෝ තමයි ලෝකෙම ඇවිත් උඹ ඒ නැවුම් උඹ ක්‍රීචර් එයා ක්‍රියේටර් කියලා අපි අර පහත් කරලා සැලකන මිනිස්සු හරි කැමති. ඒ වගේ ඔක්කොම තීන්දුව කරන්නේ නොපෙනෙන දෙවි කෙනෙක්. මට තියෙන්නේ දෙවියන් අන්තේ ෂේප් කරන එක විතරයි. ඉතින් අපි හරි කැමති අපි දන්නේ නැති බලවතෙක් ළඟ ඉන්නවා කියලා හිතන්නේ එයාගේ අවසරයක් තියෙනවා නම් മന്ത്രിතුමාගේ ලියුම තියෙනවා නම් ඕන දෙයක් කරන්න පුළුවන් කියලා. ඒ හැම කෙනෙක්ම Taman තුච්ච කරගන්න බව තමන්ගේ තියෙන අර මහා මනුසකම ඒ පින් කරලා ලැබුච්ච මනුසකම ආහාර වෙන බව තුච්ච වෙන බව පහත් වෙන බව දන්නේ. ඒකේ කුංචි ලක්ෂණක් තමයි බොකෝ වැඩ නැතකට අත අපිට අතක් තියාගෙන ඉරවහගෙන බුද්ධාන් බලන්නේ ඒ තමයි ලෝකේ තියෙන වැද්දගත්ම චිත්තක්ෂණය. ඉරිච්චිම චිත්තක්ෂණය, සම්පත්‍ති ක්‍රම චිත්තක්ෂණය. දවස පොඩ්ඩක් වෙලා ඉඳලා බලපන් ජීවත් අපේ හිත දහසකුත් එකක් නිදහසට කරුණු කියනවා. ඔය විදිය කොච්චර හොඳද වැඩක් ඇති වැඩක් කරනවා. කුඹුරක් කොටපන් ගිහිල්ලා. නිකන් මේ අසත්‍ය රසත්‍ය යන පාරබල බලන එක නිකන් නාස්තිකාර දෙයක් කියලා අපිට මොකද්ද මේ පටලවල ඇල්ලිලක් තියෙන්නේ. ඉතින් ඒ ඒ ක්‍රමය තමයි පෞද්ගලික ජීවිතවල දිගටම තියෙන්නේ. අපි යම් කිසි දෙයක් හොයනවා ඇතුලෙන් නෙමෙයි පිට හොයනවා මේ සැප පිණිස වර්ධයාගේ වැවැත්ත පිණිස. ඒ හොයන ගමන් නිසා අපි උදේ ඉඳලා හැන්ද වෙනකම් පරිේශන කරනවා. සියලුම පරිේශන අනාග්‍රේ පරිේශන. ඒක වෙන්නේ Taman Taman ගැන බලා ගන්නත් වෙලාවක් නැහැ. මේ පුංචි කාලේ කියන ඕක බෑ ඉතින් තාම සෙල්ලම් වයසනේ ඒ නිසා මැද වයසට අවුන මැද වයසේ ආවම ඕන ළමයි යම් වෙන්නේ වදන්නයි ඒ සම්පූර්ණ කරන්නේ නෝ පා මේ වෙලාවේ බණ භාවනා කරන වෙලාවනේ ඉතින් පවු කරන වෙලාවනේ ඒකන 50 60 වේගෙන එනකොට නම් ඔන්න කට්ටියට ටික ටික මතක් වෙනවා. ඒක කියනවන කොලෙස්ටරෝල් කියන, ඔන්න ඩයබටිස් කියන. මොනවා හරි අර භයානක ලෙඩ එකක් එනවා 55 වෙනකොට. මාරාන්තික ලෙඩ කොක්ක හැම එකට වෙනවා. ඊට පස්සේ අපරාධය අප්ප වයසට ගියානේ දන්නව නැතුව. නැත්තම් ලබනාත් වෙනම මම වයසට යන්නේ ඕක දෙතින් ගියාට පස්සේ දැන් අර ලෙඩේට ආම්බකරෝ සබ්බසරි මේ කරයි. ඒකට භාවනා කරන්න වෙනවා නෑ. අනිත් මොනද බලාගෙන කියන්නේ මේ කට්ටිය මොකක් හරි ඉතින් බේරලා ඉවිල්ලා තියෙන එක නසුවක්. දහසකුත් එකක් ඔයගොල්ලන්ගේ පවුලේ අය ගැන හිතන්නේ. ඒගොල්ලන්ට ඉන්න බැරි වෙන්න කොච්චරක් කර්ම තියෙනවද? ඒ මොකද විචිත්‍ර වැදගත් නැහැ. ඒ නිසා මොන ජීවිතේ පුරාම මේ වැදගත් චිත්තක්ෂණේ පයි. ඉතින් ඒ විදිහට අපි සතියෙන් සම්පජන්න්නේ නැත්නම් මදයෙන් පමාදයෙන් තොරව සතියෙන් සම්පජන්යෙන් ගතකරනද කාට හරි කියන්න පුළුවන් මෙන්න මේ දේ අපිට අඩුයි කිය. මොකකට අඩුවක් නැහැ. අඩුපාඩු තියෙනවා නම් තියෙන තණ්හාවයි අවිද්‍යාවයි විතරයි. මේක විතර නොදැනීම සහ ඒ සැප ලැබීම සඳහා මොකක් හරි අඩුයි කියන අපිට ඔළුවට දාලා තියෙන මේ හරුපේ නැත්තම් මේ ලැබිච්ච manussත්ව ප්‍රතිලාභේ මේ බුද්ධෝත්පාද කාලේ මේ ක්ෂණ සම්පත්තියේ සමානව හැම කෙනාගාම තියෙනවා. ඉතින් යම් කෙනෙක් ඒකට එළඹිලා තේරුම් ආකාරටම නෙවෙයි අහුව නිසා හෝ හිතලා හිතලා කුසල ඡන්දයක් ඇති කරගෙන හෝ කරලා බැලුවොත් අර තේරෙන පටන් ගන්නවා ටික කාලයක් ඉඳගෙන මොකුත් නොකර යමක් නොකර සිද්ධ වෙන දේ විතරක් බලන්න. සියල්ලම ශරීරය අන්තරයට යන්නයි. මේ අවදිය සතිය 100%ක්ම මේ පැත්තක හයි කරලා තියෙන ටීවී කැමරා එකක් වගේ මේක දිහා බලාගෙන හිටියොත් මට පේනවා මගේ මේ යන ක්‍රියාවලිය මම මේ බලාගෙන බලාගෙන ඉඳිල්ලේදී මගේම ඕනකමකට වෙන එකක්ද මෙතන වෙන්නේ එහෙම නැත්නම් කලින් සැලසුම් කරපු දෙයක් මා හරහා ක්‍රියාත්මක වෙනවාද කියන තමන් පිළිබඳව අමුතු පැත්තකින් බලන්න පුළුවන්. ඉතින් ඒක හරි වීර වික්‍රමානිත ක්‍රියාවලියක්. තමන් දිහා පිටපැත්තකින් බලන එක. හරියට තමන්ම වීඩියෝ කරලා ස්වල්ප වේලාවකින් මේ වීඩියෝ ක්ලිප් එක බලනවා. ඇක්ෂන් ස්ටීප් දෙනවා. එතන තේනවා මම වැඩ කළ තියෙන හැටි. ඉතින් එහෙම තමන් පිළිබඳව එහෙම තමන් බලන ප්‍රමාණය වීඩියෝ කරනකොට අකරින්ම කොච්චමයි අපේ ජීවිතේ. ඉන්නෙම රඟපෑමක. ඉන්නෙම වේශ නිරූපණයක. ඉන්නෙම අනුන්ගේ ඇස්වල. ඉතින් ඒ ඒ සබකොලේ නැතුව තමන් දිහා ඒ වීඩියෝ කැමරාවක සාමාන්‍ය විදිහට රංගනයක් දක්වන්න කොච්චර කල්යයි. ඉතින් ඒකට කාලයක් පුරුදු කරන්න වෙනවා. ඒ භාවනා කරලා ඉඳගෙන ඉදී වැටෙන හුස්ම බලන්න. භාවනා කරලා ආසල් ප්‍රසහිත දාපු ගමන් මේක නයි පිබිදවගේ පිබිද පටන් ගන්නවා. ඕසෝත් කහලා හුස්ම ගන්න. ඉතින් ටික වෙලාවකින් ඒක ඔක්කොමයි කියන්නේ. එහෙම නැත්නම් පිටිපස්සේ බෙල්ල පිටිපස්සේ සිදෙනවායි කියන්නේ. මොකද මේ දනුගන්දේ ගහගෙන ඉතින් පටන් අර ගන්නවා අර කෘත්‍රිම ක්‍රියාවයි. ඒකද කිසි කෙනෙකුට අපිට දොස් කියන්න බෑ මොකද ඒක ඇති අපි කැමරාවක් ඉස්සරහා නම් ඉන්නේ වේදිකාවක් ඉස්සරහා නම් ඉන්නේ අපේ රංගනයේ භූමිකාව කුසමයි. ඉතින් ඒ කුසම භාවයේ යනකම් වේදිකා භාවයේ යනකම් සබකෝලේ යනකම් මේ භාවනාව කරන්න. කර කර ඉන්නකොට ඔන්න කලාතුරකින් ප්‍රකෘතිය පහෙන උස්මක් රැල්ලක් ප්‍රකෘතියෙන් පහළ වෙන පිම්බීමක් හැකිලීමක් අපිට දැක ගන්න පුළුවන්. ඒකනම් අපි කරන ප්‍රයත්න ගොඩාක් අහකනයි කියන්න බෑ. අපේම අත්දැකීම් එකතු වෙනවා. ඉතින් ඉන්නකොට අපිට හිතට මොනවාට බාහිර සද්දවලින්, වේදනාවලින්, හිතුවලින් හරියට කරදර කරන එක. හරියට පැදිච්ච වනමුඛයක් වාගේ කරදර කරන්න පටන් ගන්නවා. ඉතින් ඒ නිසා ඒව අතරමැදින් අපි ඉදිරියට යනකොට තේරෙන පටන් ගන්නවා මේ අපිට කරදර එනවනම් එන්නේ අපි භාවනාවට වඩනකොට පස්සේ කරදර එනවනම් අපි අපිම කරපු අකුසල තමයි ඉස්සර. ඔක්කොම නම් නෙවෙයි 100 100ක්ම කර්මතා කර්මවාදයට වෙන්නේ නැහැ. අපි ඉඳගත්තාම හිතනවා දැන් ඔච්චර කල්ප ගෑ ගහගයි ඉන්න දැන් කියනවා මං ඉඳගත්ත නිසා අනිත් ඔක්කොම භාවනා කරන්න ඕනේ කහින්න බෑ වහින්න බෑ නැත්නම් කියන්න බෑ මොකද මං භාවනා කරනවා ලෝකයෙන් අපි කෙරේ සලකන්නේ අපි දැනගන්න ඕනේ අපි මෙතෙක් කල් භාවනා කරන මිනිස්සු කොච්චර බාධා කරලා ඒ නිසා අපි කරන්න ගමන් කරද වෙනවා ආන්නේ විදිහට දිගට කරගෙන යන්න අපිට මේ වගේ පරිසරයක් ලැබෙන එකම වගේ භාවනා කරන පීසක් ලැබෙන එකම විශාල පෙර කරපු සංවිධාන කටයුත්තක ලැබිච්ච ආනිසංශය. ඉතින් මේ යනකොට තමයි තේරෙන පටන් අර ගන්නවා මෙතෙක් කල මගේ ජීවිතේ නොදැක්ක පැතිකඩක්, සියුම් පැත්තක්. හරියට ජලකඩක් තැම්පත් වුණාට පස්සේ ඡායාව පේනවා වගේ මේක පේන්න පටන් අර ගන්නවා. ඉතින් පටන් අර ගන්නකොට මේ හීරියොත්ප්පලම ලක්ෂණ නම් නෙවෙයි, සංවේදී භාවයේ ලක්ෂණ තමයි. ඒ හැම තැනම එක කහන ගතියක් තේරෙන පටන් ගන්නවා. කූඹි නලියනවා වගේ අඟ පුරා දුවනවා වගේ තේරෙනවා. මස් පිටු නලියනවා. එක තැනක රත් වෙනවා. එක තැනක සීතල වෙනවා. ඔළුව වැනෙන්න පටන් ගන්නවා. කැරකෙනවා. සක්මන් කරනකොට කෙලින් යගන්න බැරි වෙනවා. අන්න ඒ වගේ අර වෙනදා කරගෙන යනකොට නොදැනිච්ච මේ සියුම් පාලනින් දිලිහිච්ච තත්ත්ව වර්ගයක් යෝගාවචරය අත්දකින්න. ඒ අත්දකින්නකොට මේකතරම බයලජ්ජාවට අදාළ දෙයක් නෙවෙයි මේ යෝගාවචර හිතන මේ භාවනාවේ වැරද්දක් කියලා සතිය වැරද්දක් කියලා. ඒ නැත්තම් මොක් හරි දෙයකෝප වෙලා නැත්තම් ග්‍රහය වැරදිලා කවුරු හරි වුණියක් කරලා කියලා. මොකද ඒක ඒ නිසා ඒගොල්ලෝ කියන්නේ නැහැ සාමාන්‍යයෙන්. භාවනා අද අද නම් එක්කෙනෙක් කියලා දෙනවා මම සක්මන් කරනකොට නිින්ද ආවේ නැහැ නමුත් පාලනේ තොර වුණා. ඒ වගේම අරමුණ සිුම් වේගනේ යනකොට මට තේරෙනවා මොකද්ද ඔළුවේ කැරකිල්ලක් පැද්දිල්ලක් පැනවිල්ලක් සිද්ධ වෙනවා කියලා ඉතින් ඒ වගේ කාරණා සිද්ධ වෙන එක හෙලිකරනද කමඨං සුද්ධ කිරීමේ කලාව කමඨං සුද්ධ කිරීමේ ක්‍රමය කිනකා විශ්වාස කරන ගැටි එන්න ඕනේ. ඉතින් ඒකට ඒ කිනකා විශ්වාසයට උගාක් බලපානවා මේ බයලජ්ජක. ඉතින් ඒ පවට බයසා ලැජ්ජාව කෝක වෙතත් මේ ඇත්ත කියන්න බයක් ලැජ්ජාවක් තමයි මේ මම මේ කතා කරන්නේ. ඇත්තටම තමන් අත්දකින්න දේ හෙලිකරන බයලජ්ජාවක් තියෙනවා. ඒ නිසා මේ බය ලැජ්ජාව කියලා කියන්නේ පවට බය සහ පවට ලැජ්ජාව මිස බඩගින්නක් තියෙනකොට කාගෙන් හරි ටිකක් ඉල්ලගෙන කන එක නෙවෙයි. තමයි නොදන්න දෙයකට කාගෙන් හරි ගුරු රෙද්දක පොළයක් කතා කරන එක නෙවෙයි බය ලැජ්ජාව කියන්නේ. ඒක කොහොම හරි බය ලැජ්ජාව ගැටක දාලා ඒක කරගන්න ඕනේ. ඒ නිසා භාවනා කරන ගමන් කමට අනුසුද්ධ කරන ගමන් ඒ දැනෙන දේ ඇදගත් වෙයි කියලා හිතලා නැත්නම් උගන්වන නිසා හෙලි කරන්න පුළුවන්කමක් තියෙනවා නම් ගුරුවරයාට මේක හොඳ නිර්ණායකයක් වෙනවා. දැක ගන්න කාරණාවක් වෙනවා. ඉතින් මේ தත්ත්වෙට යෝගාවචරයට ඒ කියලා දෙන ගොඩක් අය. මොකද යෝගාවචර ගොඩක් වෙලාවට මට හොඳයි කියන සැපයි හිතන දේ විතරයි හෙලි කරන්නේ. මේව වැරදි කියලා වැරදි කියලා හිතාගෙන ඉන්නවා. ඉතින් ඔය අපි ඔය අධ්‍යයනයේදී විස්තර කරපු යමක් නොකර තමන් තුළ සිද්ධ වෙන දේ හැකිතාක් තුළට දැක ගන්න දැකලා හෙලි කරගන්න කරන වැඩේ සාමාන්‍ය මිනිස්සු භාවනාව කියලා කියනවා. නමුත් පොඩ්ඩක් හිතන්න සක්මනේදී යමක් කරන ගමන් අද්දගත් අරගෙන ඉන්න ගමන් එඟත් නලියන ගමන් අපි මේ වැඩේදී නැත්නම් එක වැඩක් කරන ගමන් සතිය පවත්වන්න උත්සාහ කරනකොට ඕන කෙනෙක් හිතනවා අර කිසියම් දෙයක් නැතුව ඇද්දක වහගෙන අඟ පිට අතක් ධාන විවේක තනක කරනවා වගේ සතිය පවත්වන්න බෑ ඉතින් ඒ නිසා උඟ දෙනෙක් ඒ පරියන්කේ භාවනාව කියන නම දැම්මට සක්මන්ත භාවනා කියන නම දාන්නේ නැහැ. නමුත් සර්වඥාන්සේ ශ්‍රේෂ්ඨත්වය තමයි සර්වඥාන්සේ විතරයි ලෝකේ ඉන්න ශාස්ත්‍රඥ අතරින් මේ ඇවිදින ගමන් භාවනා කරන්න පුළුවන් ක්‍රමයක් සතික වඩන්න පුළුවන් ක්‍රමයක් ලෝකෙට පළවෙනි වතාවේ ඉවත් කළ උත්තර වෙනවා. උන්වහන්සේගේ මුළු ජීවිත කාලය පුරාම පයින් තමයි ඇවිදින්නේ. ඒ නිසා උන්වහන්සේ ස්වභාවික ජීවිතයක් ගත කර අවුරුදු 80ක් යනකම් ස්වභාවික මරණයක් සිදු වෙනවා. ඉතින් එතනදී කරන්නේ මේ සති සම්පජාඤ්ඤය තව විවිධාංගීකරණයක් කරනවා එක වැඩක්. හිතාමතා කරන එක වැඩක් කරන ගමන් ඒ වැඩේටම හිත යොදලා කරගෙන ඉන්නකොට අර හිරොත්ප්ප හිදි බයලජ්ජාව කියන කෙනා දන්නවා තව ඉදිරියට භාවනා යන්නම් බයලජ්ජා දෙකෙන් විතරක් නෙවෙයි මේ ඉඳුරන්ගේ සංවරයක් තියෙන්න ඕනේ. එහෙම නැත්නම් උපයා සපයා ගන්නාලාද සතිය සම්පජඤ්ඤය අරම රූප බලන්න පටන් අරගත්තොත් කතා කරන්න පටන් අරගත්තොත් එimhe හැලැපෙන්න පටන් ගත්තොත් සත් සම්පජඤ්ඤේ රූර බහිනවා. සෝද පාළුවක් වෙනවා. නිසා සක්මනේ ඉන්නකොට ඒ ඉඳුරන් වහගෙනම නෙවෙයි ඇත්ත එක වහගෙනම නෙවෙයි බඹයක් විතර ඉස්සරහින් බලන්න කියනවා වටපිට බලන්න එපයි කියනවා. කතා නොකර ඉන්නේ කියලා කියනවා. අත් දෙක හොල්ලන්නේ නැතුව තියාගන්න කියනවා. කකුල් දෙක හොල්ලන වෙලාවේදී අත් දෙකක් තෙල්ලුනොත් අත් දෙක පිට යන්නේ ඉඳී තියෙනවා. අත් දෙකනේ මම දැකලා තියෙනවා. මම බැලුවා ඉස්සරහින් අත් දෙක තියාන දෙපැත්තෙන් අත් දෙක තියාන පිටිපස්සෙන් අත් දෙක තියාන කොයි එකේද මට සක්මණේ සත්‍ය වැඩි වෙන්නේ කියලා මම දැක්කා අත් දෙක බැඳගෙන ඉන්නකොට ඒක සංවර කියලා කියනවා. අන්නේ විදිහට මේ පියවරෙන් පියවරට තියෙන සතිය ඇහැ විවිධ රූප බලන්න යාම නිසා කැඩෙන හැටි කන විවිධ ශබ්ද අහන්න යාම නිසා කැඩෙන හැටි ඒ වගේම නාසයට සුවඳ දැනෙනවා මේ ඇතුළිනට ඩිපිටි වැඩි දිවට එනෝඟක් අඩුයි කයේ විවිධ ක්‍රියා නිසා සහ හිතට එක එක අදහස් නිසා ඉඳුරන් අසංවර වෙනවා එතකොට අසංවර වුණාම අර උපයව සපයා ගන්නලද සතිය තාන්තම ලැබිච්ච සතිය අලාපාලු වෙනවා. අන්නේ අලාපාලු නොවීම සඳහා පරියන්කයට වැඩිය සක්මනේදී පරියන්කෙන් පුරුදු කරගත්ත කෙනා වෙන්න පුළුවන්. සක්මනේදී දැනගන්න ඕනේ මේ ඉඳුරන් තිබුණට මේ වෙලාවේදී අපි ඔක්කොම සංවර කරගෙන මේ ඇවිදින එකේ එහෙම නැත්නම් කයේ තියෙන, පයේ තියෙන සංවේදී බව අපේ තියෙන ඔපේ කියලා කාය ප්‍රසාදයේ කියලා අන්නේ කාය ප්‍රසාදයේ තියෙන තියෙන තැන මහ පොළව ස්පර්ශ කරන්නේ කොහොමද කියලා. බිම. එතකොට කයේ නැත්නම් පයේ තියෙන පොත් වායෝ මේ පඨවි ධාතුවක් පොළවේ තියෙන තද ගතියත් හැප්පෙනකොට ඒක කොහොමද හැපීම සිදු වෙන්නේ? පිටු බෙද්ද පටන් අරගන්නේ නැත්නම් තද දෙයක් නිලෙක් දෙයක හැප්පෙනවා වගේද නිශ්චල දෙයක චංචල දෙයක් හැප්පෙනවා වගේද සීතල දෙයක උණුසුම් දෙයක් හැප්පෙනවා කියලා බලනකොට අනිත් ඉන්ද්‍රයන් සංවේලා වෙලා තිබුණ නැත්නම් අර තොරතුරට රූප බැලීම හරහා බාධා සිද්ධ වෙනවා. අර තොරතුරට ශබ්ද ඇහිම නිසා බාධා සිද්ධ වෙනවා. ඉතින් එතකොට මේ යෝගාවචරයට පරියන්කේ ඉන්නවට වැඩිය තේරෙනවා මේ අනිකුත් ඉන්ද්‍රයන්ගෙන් මේකට සහයෝගය නොලැබුණොත් ඒවා පසමසූල දිගේ දුවන්න පටන් අරගත්තොත් මේ ලැබෙන තොරතුරු හැලෙනවා අලාපාලු වෙනවා. මේකෙදි ඉතින් ඊටම සියුම් කර්ණක් තියෙනවා මේ පයෙන් ලැබෙන තොරතුරු නිතර බල බල යනකොට බීම එපා වෙනවා. ඊටදී හරි ලස්සනයි ඇහින් ලැබෙන රූප. ඊටදී හරි ලස්සනයි ඒ වෙලාව වෙන ශබ්ද. ඒ නිසා හිත විවිධාංගීකරණය වෙලා විවිධ රස හොයාගෙන හැකන් කියන ආසෙ දිගේ දුවනවා. අන්නේම දුවන වෙලාවේදී ඒ යෝගාවචරයට ඉඳුරන් පිළිබඳව සංවරයක් නැති වුණොත් එහෙම ලාහකට ගෙම්බෙකුතු කරනවා වගේ හදන හදන සතිය කැරෙනවා. ඇයිදල් කූඩේකට වතුර පුරවන්න හදනවා වගේ දාන දාන වතුර අහ කැරෙනවා. ඒ නිසා අර බයලජ්ජා දෙක හරහා ඉන්දිය සංවරයක් ඇති කරගන්න නම් සර්වචනස පෙන්වා අති සම්පජඤ්ඤය තියෙන නම් උන් දැක බයලජ්ජාව තියෙයි. සදාචාරාත්මක වගවීමක අන්‍යයාට විතරයි ඉන්දිය සංවරයක් කරගන්න පුළුවන්. ඉතින් මේ ඉන්ද්‍රිය සංවරය දැන් සීල ශික්ෂාව නෙවෙයි මේ කතා කරන්නේ. සීල ශික්ෂාවද වෙන්නේ ඉදරංගේ මේ සතුන් මැරීම හොරකම් කිරීම කාමීත්‍යචාරය කියන කායික ක්‍රියා. නැත්නම් බොරු කේලම් විශ්වචන පරිසවචන කියන පාචික ක්‍රියා. දැන් තියෙන්නේ ඒක නෙවෙයි. දැන් මේ ඇහ කන දිව නාසයන්ගේ අසංවරකම අසංවිධිත භාවයේ වෙනුවට අර ඊටාම අමාරුවෙන් පියවර පියවර තබාගෙන යන කෙනාට ඒ වගේම බාධා නොවීම පිණිස එක්ක බලන්නේ නැතුව එහෙම නැත්නම් ඒ දැක්කට ඒක දිගේ දුවන්නේ නැතුව මේ කරන වැඩේ තාමත්ම සවිස්තරව සර්වචනාංශේ ඒ ඉන්දිය භාවනා සූත්‍රයේ විස්තර කරලා දීලා තියෙනවා ඒක මජ්ක්‍ධිම නිකායේ තියෙන එක. ඉතින් ඒකෙදී පොඩි ජවනිකාවකින් ඒ කතාව පටන් අරගන්නේ ඒ පාරසදී බ්‍රාහ්මණයාගේ ගෝලයේ සර්වඥාන්සේ ඉන්න සභාවට ඇවිල්ලා බොහෝමත්ම යටහත් පහත් ඉඳ ගන්නවා. ඒ කියන්නේ පිට ආ පිට නිකායක් කෙනෙක්. පිට ආගමක කෙනෙක්. මේ සර්වඥාන්සේ අපිලිගන්න. කියන්නේ ආපු එක ලොකු දෙයක් කියලා. ඒක අහනවා ඔබතුමා මේ කාය සම්පූර්ණ අබිනිෂ්ක්‍මණය කළා දීක අතහැරලා ගිහින් මේ ලොකු තවසක් රකින්නවා. ඔබතුමන්ලගේ ශාසනයේ ඔබතුමන්ලගේ ගුරුවරයා ඔබතුමන්ලට ඉන්දිය සංවැයක් උගන්වනවා කියනවා. ඒ කියන්නේ මේ භාවනායේ ජීවන සඳහා හැසිරීම් ආකාරය. ඉන්දිය සංයතෝන් කියනවා ඕකේ. බුදුන් කියනවා මම හරි ආශයි දැනගන්න ඔබතුමන්ලගේ ශාස්ත්‍රය කොහොමද ඉන්දිය සංවැරේ කරන්නේ. ඒකට එයා කියනවා අපේ ශාස්ත්‍රුන් වහන්සේ කියනවා ආරසජි බ්‍රාහ්මණ කියනවා මේ ඇහැට හිත ගියොත් ඒකාන්තයෙන් කෙලෙස් උපදිනවා. නිසා රූප නොබලින්න ඕනේ. කනට හිත විසිරී ගියොත් කෙලෙස් උපදින නිසා සද්දනාහ ඉන්න ඕනේ. ඉතින් අපි ඒ වගේ එකක් තමයි ඇත්තටම පරියන්කයට ගියාම ඇත්ත එක වහගෙන සද්ද නැති තැනකට යනවා. ඉතින් මෙයා ඉඳුරන් 6 ගැනම කියනවා. ඇත්ත එක වහගෙන කන් දෙක ඒ විදිහට ඉන්නකොට කෙලෙසෙන තියෙන ඩාඩුයි එතකොට ඒක අපි ඉන්දිය සංවරය කියලා කියනවා. එතකොට මේ ඒකෙන් චිත්ත පාරිශුද්ධියක් ලැබෙනවා. හිත පිසු ජීවක් වෙනවා. ඒ නිසා අපි ඒ විදිහට ඉන්දිය සංවරය කරනවා. එතකොට ආනන්ද ස්වාමීන් වහන්සේ ළඟ ඉන්නවා. එතකොට බුදුහන්සේ කියනවා එනං ආනන්ද උපත්යෙන් කණෙක් ඉන්නවා නම් ඊමණසේ රහත් වෙලා තියෙනවා නේ. ඇස් පේන්නේම නේ. නැත්නම් බීරෙක් ඉන්නවා නම් මුද්දෙක් ඉන්නවා නම් රහත් වෙලා තියෙනවා නේද අර ආපු පරිප്രാජිකයා පොළොව පාත් කරගන්න. පොළොව පාත් කරගෙන කියනවා. පොළොව පාත් කරගන්න ඒ ශාස්ත්‍රුන් වහන්සේ කියන එක හෝ ඒ නිසා මේ කියන තර්කේ හරිනම් ඇත්තක නැති කෙනා නිවන් දැකලා තියෙනවා. ඒකට සරුවචාන්ද කියනවා කදාචි කරහචි ලෝකේ උපද්දේති තථාගතෝ සම්මා සම්බුද්ධෝ. මෙන්න මේ වගේ දේවල් මතිමතාන්තර ඉන්දිය සංවරය ගැන කතා කරන ලෝකේ කලාතුරකින් බුදු කෙනෙක් ලෝකෙ පහළ වෙනවා. උන්වහන්සේ දේශනා කරන ඉන්දිය සංවරය. එතකොටම ආනන්ද ස්වාමීන් වහන්සේ ඉදිරියට ගිහලා සිවුර සකස් කරගෙන තුන්සරයක් අද ඉල්ලා සිටිනා බුදුරජාණන් වහන්සේගෙන් අනේ ස්වාමීන් වහන්සේ අපිට අනුකම්පා කරලා මේ ඉන්ද්‍රිය සංවරයේ තථාගත විනය කොහොමද කරන්නේ කියලා. එතකොට බුදුන් සඳහන් කරද මේ සති සම්පජාඤ්ඤයක් නැති බයලජ්‍ය නැති කිනා කිසිම ඉන්ද්‍රිය සංවරයක් හැඟීමක් නැහැ. එයා හරි කැමැති කාන්වල යන්න, එයා හරි කැමැති පාටිස් වලට යන්න, එයා කැමැති සුපර් මාකට් යන්න. මොකද මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ දැක්කේ. එහෙම නැත්නම් අපේ ගෙදර හැමදේම ගෙනලා අටවලා තියාගෙන. ආන්න එහෙම කෙනෙක් මේ මගේ මේ ඉඳුරන් මේ විදිහටම අවිචාරවත්ව අසම් මේ අසමජ්ජාතිය හැසිරීම පිළිබඳව එයාට බයක්වත් නැත්තේ නෑ ලැජ්ජාවක්වත් නැත්තේ. ඊතර මේ ගොඩාක් දේවල් පුරවගෙන නැත්නම් ඒ පුරවන තැන් වලට ගිහිල්ලා ඒ ඒ ගත කරන ජීවිතයේ නිසා අපේ ජීවිතේ කිසිම චාරයක් නැතුව කිසිම න්‍යාය පත්‍රයක් නැතුව මෙව්වටම ගත කරන එක පිළිබඳව බයලජ්ජා දෙකක්වත් නැහැ. මොකද යා සතියක් සම්පජඤ්ඤයක් ගැන හිතලා නැහැ. අරමුණක හිතපවත් ගන්න උත්සාහ කරලා නැහැ. ඒ නිසා මෙන්න මෙහෙම තමයි ඒ පුත්තත්ඥයාගේ වැඩේ. එයා හිත උදේ ඉඳලා ඇඳ වෙනකන් රූප බලනවා, ශබ්ද අහනවා, ගන්ධ රස බලනවා. ඒ මේවා පිළිබඳව කවුරු පොත් ලැබීමක් කරොත් අසමජ්ජාති. කිසිම කෙනෙකුට කිසිම චරිතයක් නැහැ. කිසිම කෙනෙකුට කිසිම චාරයක් නැහැ. ඒක ඉඳලා ප්‍රත්‍යඥය කියන්නේ පු탁 පු탁 කියලා කියන්නේ හැම වෙලාවෙම එක එක එක එක දේවල් කරනවා. මේ රූප වෙනවා, මේ ශබ්ද අහනවා, මේ ගන්ධ කරනවා, මේ රස කියනවා. රූප බැලුවත් එකම වර්ණ බලන්න කැමතියි. එකම සටහන කරනවා. වර්ණ සංකාරම වෙනස් කරනවා. වලපේ රූප වාහිනී කියන්නේ. ඒවා ජාල පරිශන කරගෙන හොයනවා. කොහොමද ඒකක් ලොකු එකක් තියෙනවා ඊටදී ලොකු එකක් ගන්නවා අල්ලපු ගෙදෙට්ට වැඩි ලොකු එකක්. ඒ ඇලවෙන එකකට තරම බලන්න මේක තමයි පොතඥයෙක් වැඩි. එයා දන්නේත් නැහැ. යට මොකද සති සම්පජඤ්ඤය නැහැ, බයලජ්ජ නැහැ. මේ වැඩේ නිසා හරියට ජලාශයක බැම්ම කඩලා ගියා වගේ කිසිම චාරයක් නැහැ. ආන්නේ එවැනි ඉන්න වෙලාවක යම් කිසි කෙනෙකුට මේ බයලජ්ජාවක් සති සම්පජඤ්ඤයක් තියෙනවා නම් යාට තේරෙනවා ඉවෙන් අයින් වෙලා අරඤ්‍යගතෝ වා රුක්ක මූලගතෝ වා ශුඤ්ඤාගාරගතෝ වා ඉවෙන් නැත්තනකට ගිහිල්ලා අපි පියවරෙන් පියවර ඇවිදින්න ගියත් අර හිතේ තියෙන අසමජ්ජාති ගතියට ඒකර ඇවිදින එක පැත්තක තියදී රූප බලන්න ගන්නවා. ඇවිදින එක පැත්තක තියදී සද්ද අහන්න යනවා. මේ අපි මේ සිල් අරගෙන සක්මන අතු ගාලා වැඳලා පටන් අරගන්න. අනේ මට මේ එහා කෙළවරට යනකම් මේ පියවර ටික බලා ගන්න පුළුවන් වේවා. ඉතින් පියවර හතක් බලා ගන්න පුළුවන් වේවා. මේ පියවර 7යි 7යි කියන්නේ ඉස්සර වෙලා හිත පැනලා ඉවරයි. එතකොට එයාට පොඩි ලැජ්ජාවක්ම තියෙනවා මම මම මොකෙද්ද කියලා. මොකද මේ පියවර හතක්වත් එක දිගට තියාගන්න බෑ කියලා හිත පිට යනකොට එහර එකලා එල්ලයක් සාක්ෂාත් කරන්න හදනවා. පියවරෙන් පියවරට සතිය පවත්තන. එතකොට තේරෙන්න පටන් ගන්නවා ජුකුප්සාවක් පහළ වෙනවා මට තියෙනවද සදා කුපිට කොණ්ඩක්. මට තියෙනවද තව කාටවත් බණක් කියන්න උපදේශයක් දෙන්න අයිතිවාසිකම මට පියවරෙන් පියවරට සතිය ගෙනියන්නත් බෑ. හිතාගන්නම් ඉන්නේ මම එහා කෙළවරට යනකම්වත් අඩු ගානේ. ඉතින් අතරමැද කොච්චරක් අපේ ඉදුරන් විසින් හදිහට මාළුට එක්කට පොරි ටිකක් දැම්මා වගේ එහෙන් ගැහුවා මෙහෙන් ගැහුවා එහෙන් ගැහුවා එහා කෙළවරට යන කොච්චරක් හිතවිද කොච්චරක් රූප දකින්නද කොච්චරක් ශබ්ද අහනවද කියලා ඒ යට අට්ඨියති හරායති ජගුච්ඡති කියලා පුදි ලැජ්ජාවක් පහළ වෙනවා. මේක අයින් කරගන්නකොට මට මනුස්සකම ඉන්න තමයි. මට මේ තිරිසන් මට්ටමින් ඉකටට යන්න නම් මේ ඇඳලා තියෙනදී ඇවිදිනකොට ඊට වෙඩි එක පියවරක් තව තියාගන්න. ඊට වෙඩි තව එක පියවරක් තියාගන්න. එහෙම නැත්නම් අපි ඉඳුරන් විසින් අපිව එහෙන් ගහලා මෙහෙන් ගහලා නැති බංගත්තාන් කරලා දාන. ආන්නේ විදිහ ඉන්දිය සංවරයකට යනකොට එයාට ඊට ඉස්සරලා ඉන්දිය සංවරයේ ඇති වෙන්න මූලික පදනම වෙන බය ලැජ්ජාව ඇති කරන තියෙනවනේ මේ පවට බයක් ලැජ්ජාවක් තියෙනවනේ ඒකයි මම ගියේ කියලා ඇවිල්ලා ඒකයි මේ රූප ශබ්ද ගන්ධ රස වලින් දිනුනේ ඒ වුණාට හිතේ තියෙන අසමජ්ජාති ගතිය ඒක තියෙන ඊගාවන් තියෙන කෙලෙසට දුවන මේ නික්ලේශී තනක් බුදුහාමුදුරුවෝ යෝජනා කරලා තියෙනවා පැවිදිනකොට පඨවි ධාතුවේ තමන්ගේ පය හැප්පෙන එකේ හිත තියෙනවා නම් කෙලෙස් නැහැ ඒක නික්ලේශී ඒක නිර්මලයි ඒ තියේදී මෙයා ඇහැ දිගේ එළියට පයින් කන දිගේ එළියට පයින් ආ මේක දිගේ යම් කිසි කෙනෙකුට මේ මගේ සංවරයක් නැතිකව මගේ අයවට බයක් ලැජ්ජාවක් නැතිකව මේක තමයි මම gedere ඉන්නවයි කියලා කියන්නේ පුතත්ජන ජීවිතය ගත කරන ඕක තමයි කරුවේ. කරුවා විතරක් නෙවෙයි දරුවන්ටත් ඕක තෑග්ගක් කරලා දුන්නා. අම්මලා තාත්තලාත් අපි හම්බ කරලා දුන්නා. පුළුවන් තරම් රූප බල බල හිටපල්ලා. පුළුවන් තරම් ශබ්ද අහා හිටපල්ලා කියලා දැන් දෙන්නේ බොහොම තාක්ෂණීය දියුණුවනේ. ඉතින් අන්තිමට මරණයට සූදානම් වෙනකොට ඉතින් කිසිම චාරයක් නැහැ. මොකක් දැකලා මොකක් කර්ම නිමිත්ත වේද ගති නිමිත්ත වේද කියන්නේ. මරණ විලාවේදී කර්මේ කර්ම නිමිත්ත ගති නිමිත්ත කියන එකෙන් තමයි ඊගාවාත්මය අල්ලන්නේ. එදී අපි මේ ජීවිතේ බල බල ඉනකොට ගැරන්ටි ගුණක්වත් දැකලා තරහ වෙලා ඉස්සන ඊගාවාත්මය ගැරන්ටි කරනවා. මොකක් ඉතරහටද කියලා කියන්නේ බෑ. අපිට කියන්න බෑනේ දැන් මරණයට යන්න දැන් ඕක සම්‍යක් කර්මක තියාගන්න කියලා කිව්වද ඒක අහන්නේ. ආදීකට බයයි. ඒ ජීවත් වෙන ගන්න අපි අල්ලෝගේ දෙන්නේ ලොකු ශබ්ද වාහිනිය රූප වාහිනිය තියාගන්න එක ඇත්ත. ඒක තමයි අපි මේ අතිකාල සේවාවල් කරමින් මේ රස වාග්යාවත් ඇල්ලලා මෙහි ඇවිල්ලා කරන්නේ. කරිය දැන් අන්තිමට අවසාන චිත්තක්ෂණයේදී මරණයට යනකොට මොනවද සූදානම්? දන්නවනම් තාගොල්ලගේ මරණය කියලා. ඊට පස්සේ අහුවෙන දේ සර්වඥාන්සේ දේශනා කරනවා මේ වගේ කන්දක් උඩ තියෙන රැයට රක්කටු කටු ගම්බේකින් වට කළ හරක් ටිකක් ඉන්නයි කියලා හිතාගන්න කියනවා. අන්වත් පැත්තේ තමයි හරක් පැත්තේ ඉන්නේ. ඉතින් ඒකේ පොඩි ඉස්සරහ තියෙනවා ගේට්ටු කැල්ල. ඉතින් උදේ පාන්දර හරක් ටික ඇවිල්ලා තල්ලු කරගෙන ඉන්නේ අර ගේට්ටුව ගාව මේ ගොපල්ලා එනකන්. දොර ඇරපු ගමන් ඉස්සරහාම ඉන්න හරකයි ඊයත්ල්ලු. ආන්නේ වගේ තමයි මරණ වේලාවේදී කර්මයේ කර්ම නිමිත්ත ගත නිමිත්ත ඉදිරියට ගන්න මොකක් එළියට එයිද කියලා කියන්නේ. අපි මේ නඩුව කොහොමත් හරි නඩ උතොවිලකුත් නැහැ, බෙරේ පළුවකුත් නැහැ, මරණින් එහාට මේ එකක්වත් ප්‍රතිවදන්නේ නැහැ. මේක අමතක කරගෙන නම් ඉන්න පුළුවන්. ඒක දෙයයන් ආකාරයට බාර දෙන්න පුළුවන්. ඉතින් අප්පා මම මොකද කරන්නේ අප්පා මන් දන්නේ නැහනේ අප්පා කියලා පැත්තක වෙන්න නමුත් බුදු කෙනෙක් පහද වෙලා ඉන්නවා. අපිට manussත්ව ප්‍රතිලාභයක් තියෙනවානේ. අපිට දැන් ෂණ සම්පත්‍ය පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඒකට ඒ ඉන්ද්‍රයන් ඒ විදිහට අත්නෝමන්ත වැඩ නොකරන්නේ සිතල පතල ගන්න බෑ. සති සම්පජඤ්ඤේ මුල් වෙන්න ඕනේ සති සම්පජඤ්ඤේ අනුව බයලජ්ජාව පහළ වුණොත් අපිට තේරුම් ගන්න පුළුවන් අපේ හිතේ කිසිම කෙනෙකුගේ හිතේ කිසිම චාරයක් කිසිම න්‍යාය පත්‍රයක් නැහැ ඉඳුරංගෙන් අරමුණු වලින් තමයි අපි තියෙන්නේ ඒක හරියට මීයක් දැක්කට පස්සේ බලලෙකුට ඉසිරි සත්‍යය සෝපත්ත්‍ත්‍රා නිදුක්ඛිතා නිරෝගීත්‍රා කියලා නවුනල ගණන් කරගෙන ඉන්න බෑනේ ඌ ගිහිල්ලා භාගයක් කනකොට තමයි තේරෙන පටන් අරගන්නේ ඊයේ නම් සිල් ගත්තා තමයි ඒ වුණාට දැන් භාගයක් භාගයක් බඩේ එන තමට දීපත් වෙනවා. මේක දැකපස්සේ පුළුවන් හිතන්න ගැරන්ටි කොට ලෝකත් වේවා කියලා ඉස්සරහින්ට අපි ඊට ආවා. අපි මොනවා හරි කාම කුප්පන දෙයක් ආපු ගමන් අපි කිපිලා යන හැටි. අපිට මොනවා දෙයක් ගන්න ඕන වෙච්ච ගමන් අපි සැලසුම් සහගත වේග සැලසුම් කරන හැටි බැලුවොත් පිටේ ඉන්න කට්ටිය නලවන අපි නලවන හැටි දාන්න. ඒ වනික හරියට රිමෝට් කන්ට්‍රෝල් එකේ බොත්තම් තද ගන්නකොට ටෙලිවිෂන් එක වැඩ කරනවා වගේ අපේ රිමෝට් කන්ට්‍රෝල් එකේ රිමෝට් කන්ට්‍රෝල් එකේ තියෙන মালටි බිලියන් කම්පැනි. ඒගොල්ලෝ ඒ බොත්තම තද කරනකොට අපි ඒකත් කරනවා. දැන් භාවනා යෝගාවචරගේ රිමෝට් කන්ට්‍රෝල් එකේ ඒගොල්ලෝ දාලා තියෙන හැබැයි බැටරිය නෑ. ඉතින් මේක මේක ඉන්නවා වදින්නේ නැහැ. මොකද ඒගොල්ලෝ කැලේට ගිහිල්ලා අරණ්‍යගත වෙලා රුක්ක මූල වැදලා බලන මේ කවුරු මොන જાතියෙන් දේවල් දැම්මත් මං කන්නේ නැතුව ඉන්නවා. අන්න දානකොටම දුවන කියලා කෑවොත් කොක්කේ. දන්නවනම් මේ වැටෙන එක ඇතුලේ බිලියක් තියෙනවා කියලා ඒක ක්‍රමයක් තියෙනවා ඒක ඕනනම් ටික ටික උලා ගන්න පුළුවන් බිලිය ගත ගන්න නැතුව ඒක ටිකක් අමාරු වැඩක්. ඉන්දිය සංගමයේ ඉහළම කෙළවර ඉතින්. මේකට පුරුදු වෙන්න තමයි මේ සති සම්පජන්‍ය හරහා එහෙම නැත්නම් බයලජ්ජාව හරහා ගියාට පස්සේ අපි හිත පිට යනවා. අයෝ කොච්චර බණ ඇහුවත් හිතත් ඕක වෙනවා. එතකොට දන්නවා මෙච්චර ලස්සන නික්ලේශී තැනක් තියෙද්දී මෙච්චර ලස්සන නිර්මල තැනක් තියෙද්දී මෙච්චර ලස්සන ക്ഷേම භූමියක් තියෙන්නේ මගේ හිත. මගේ සැපට විරුද්ධව ධර්මයට විරුද්ධව බයලජ්ජාට විරුද්ධව සත්‍යයට විරුද්ධව පන්නේ නැහැ. එයත් කියනද ගෑනු පිටින් කියලා වෙනසක්. එයත් කියනද උගත් නොගත් කියලා වෙනසක්. එයාටින් තියනවාද පෝසත් දුප්පත් වෙනකම් නෑ. හැම මිනිස්සු ආතුලම තියෙන දුර්වකමක් තමයි මේක වැඩි කෙලස් කියන තැන දාදෙන්නේ. කෙලස් අඩු තැනක් බුදුහාමුදුරුවෝ පහවලා තියෙනවා. අපි ඒකට පිළිගන්න වෙනවා. ඒක අපතාන්නේ කියලා විදිහකට පයේ හිත තිබ්බොත් මම සාමාන්‍යයෙන් හිත සෝපින් හිතා ගන්න පයේ හිත තියෙන තාක්කල් කිසිම කෙලෙසක් නැහැ. ඕනනම් බලන්නේ පයේ හිත තියාගෙන ඉදින වෙලාවක ටිකක් යහට නැද යන්න පුළුවන් තරම් Tamanට පරිචයක් ආපු වෙලාවේ මේ පහේ හිත තියෙනකොට දැන දැනීමට කවදාකවත් රාගය පහල වෙනවද කියන්නේ? කවදාකවත් ද්වේෂය පහල වෙනවද කියන්නේ? පහන තියෙනකොට ගගුණ කියලා අන්දමන්ද වෙනවද කියන්නේ නෑ. ඒක රාගය නෑ, ද්වේෂය නෑ, මෝහය නෑ. ඒ තරම් මේ සංසාරය පුරා අත්නොමත්ව ගත කරව හිතකට බුදුජානක දෙනොක්ෂණ මාත්‍ර වශයෙන් හිත බේරගන්න ක්‍රමයක් සතිය හරහා ඊට පස්සේ බයලජි අහන ඒතියෙදී ඊට වැඩි කුප්පන ඊට වැඩි රුප්පන ඊට වැඩි එවිදෙන දෙයකට කියන්නේ මේකනේ මාවේ කියන්නේ ඒක මනුස්සකම ඉතින් ඒක එහෙමයි කියලා අපි අන්දරලා දීලා බෑ අපි බුදු කෙනෙක් දැකලා තියෙනවා ධර්මයක් තියෙනවා සති සම්පජාන්‍ය වඩලා තියෙනවා ඒක නිසා ඒ ශික්ෂාව මේකට සමාධි ශික්ෂාව කියලා කියන්න පුළුවන් ප්‍රඥා ශික්ෂාව කියන්න පුළුවන් කරගෙන යනකොට තමයි තේරෙන පටන් ගන්නවා බාහිර ලෝකයේ අරමුණ තිබුණු කලියට ඥානයකට යටත් වෙන්න ඕන කමක් නැහැ යම් ප්‍රමාණික ශික්ෂණයක් කරන්න පුළුවන් ඒ ශික්ෂණය කියලා කියනවා සෝදානං ශරීරය කියලා මගේ හිත පිට යන්න පුළුවන් මම දන්නවා ඒ නිසා මම මේක ඒ ඒ සෝදානං ශරීරය තමයි මදය අප්‍රමාදී කියලා කියන්නේ අපි යන්නේ ඇත්තට කරගෙන වැඩක් කරන කම නිසා ඉඳගෙන ඉන්න රෙදි කෙලස් එන්නේ ඉඳී තියෙනවා. නමුත් අර පය වදින එක පොළවේ පය වදින එක හුස්ම ගන්න එකට වැඩිය ගොරෝසුයි ඒ නිසා ටිකක් පොඩි වාසියක් තියෙනවා ඒ නිසා බලන එක පියවරක් තියන්න දෙකක් තියන්න තුනක් තියන්න කියලා යනකොට තේරෙනවා මේ ශ්‍රද්ධාව තිබුණට විජය තිබුණට සතිය තිබුණටම බෑ ඉන්දිය සංවරයෙන් ආධාරපකාර නොලැබුණොත් ඒක ඒක මෙතන දුර පැනලා යනවා ඒක නිසා එතෙන්දී ඉන්දිය සංවරය තියෙනවා නම් ඒ යෝගාවචර තේනවා කරගෙන කරගෙන යන්න යන්න ඒ සාමාන්‍යයක වෙන්නේ තමයි හැමදාම එකම තැනම සක්මන් කරනවා නම් නිචිපතා සක්මන් කරනවා නම් ඉතින් අනවා තමයි කමක් නැහැ මම යමත ගෙනත් තියෙනවා කියන එක දැනගෙන සක්මන් කරනවා නම් එයා අර මූලික මූලික තමන් කරපු සතියෙන් ඉති බයලජ්ජාවෙන් යම් උදව්වක් කරගන්න. අද අපි ප්‍රශ්න සාකච්ඡා කරන වෙලාවේ දැක්කා හිත පිට යන්න. හිත පිට ගියාට පස්සේ දන්නවා දැන් මගේ හිත මම මේ දකුණේ නෑ කියලා. දැනගත්ත පස්සේ කිසිම බාධාවක් නෑ ආපහු ගන්න මම දකුණේ කියන්නේ. කවදාකවත් බාධාවක් නෑ. බාධා වෙනවා හිත පිට ගියා කියලා කලකොල වුණොත් බය වුණොත් ද්වේෂ කරනවා. දැන් ඔය සති සම්පජාඤ්ඤය හරහා ඉන්දිය සංවරය හරහා ලෑස්තිලා යනවා එළියේ ඉඳගෙන ඉන්නා වගේ නෙවෙයි මේ ක්‍රියාකාරකමක් කරනවා රූප තියෙනවා ශබ්ද ඇහෙනවා මේ අතරමැද සෙනඟක් මැද මහ තෙරකක් නැකදී දඟලද්දී අපි තෙල් කලයක් ඔළුවේ තියාගෙනවා කඳුලක්වත් හැලෙන්නේ නැති වෙන පෙත්ත කබල දෙල් පිටිලා මේක මේ සෙනඟ වැඩි අරගෙන යන්න පුළුවන් හැප්පුණොත් තෙල් හැලුණොත් මගේ ජීවිත නැති වෙනවා ඒ නිසා මම මේ සෙනඟ නටනවා නැති කියන්න පුළුවන් එஞ்சාපොඩ් දරුවන්ට සතු වාස කරනකොට පිළිච්ච වතුර කෝපයක් තියෙන ඔළුවල. කියලා කියන ඔළුව හොල්ලන්නද කොච්චර දුරකට යන්න පුළුවන්ද කියලා. යනකොට අත පිට බැලුවොත් වතුර හැදෙනවා. කියලා කියන ඔළුව තෙමෙනවා. ඉතින් මේ වගේ දෙක තුනක් දුන්නාට පස්සේ තේරෙනවා වටේ තියෙන දේවල් කීත හැකි ඔබ අත පිට බලන්න තුබලයි. එහෙම නැත්නම් බේදියක් මම පරිස්සම්. ආන්නේ මම පරිසංගතිය අපි හිතන නෝන්ජල්කමක් කියලා මෙච්චර මේ ඉදරම් පිනවන්න අවස්ථාවේදී ඇහැතිේදී රූපතිේදී කාන්තිේදී ශබ්දයේදී මොන මඟුලටද මේ ඔක්කොම වහගෙන මේ කරන් හදන ප්‍රයත්නය කියලා එහෙම ඉන්න කෙනාට මේක පේන්නේ නෝන්ජල්කමක් අනවශ්‍ය වැඩක් මම දෙක ඉවරක් කරන්න බැරි වෙනවා මේක කරන්න බෑ මම කරගෙන කරගෙන යනකොට තේරෙන පටන් අර ගන්නවා මේක කිසිම කෙනෙක් කරපු එකක් කොපි කරන්නත් බෑ කිසිම කෙනෙක් කරපු එකක් ණයට ගන්නත් බෑ මං වෙන වෙන කෙනෙකුට කරන්නත් බෑ මම කවදා හරි මේ කුසලතාවේ දිනු කිරුවොත් කාටත් හොරකම් කරන්නත් බෑ තිබූ තැනක සොරසතුරන් ගත නොවිනා උපතමනා ශිල්පෙමයි මතුරක් වෙනවා අපිට ඒ වගේ දෙයක් කරන්න වෙලා නැහැ මොකද මේ එක එකනාගේ දන්සබා බිස්නස් පවු කොන්ත්‍රාත් මේ මේ ජීවිතේට ආවට පස්සේ අසංගම කොන්ත්‍රාත් ටික මේ ආවේ නිවන් දකින්න ඒක මතක නැහැ අපි කියනෝක දැන් බෑපා හරි අමාරු. මේ අර එක එකනා රූප පේනවා, රත් දැනෙනවා, ගඳ රස පේනවා කියලා ඒ ඒ දේවල් වලට බැන බැන මට ඉන්දිය සංවර කරගන්න බැයි කියලා කියනවා. ඒකෙම දක්ෂ වෙච්ච එක නම් ඊට ඉස්සෙල්ලා ඕමම බයිලජි කියන ඉඳලා තියෙන එක ප්‍රශ්නයක් නැහැ. නමුත් අධිසම්පජඤ්ඤයත් ඇතුලේ බයලජ්‍යාවත් ඇතුලේ යන්න පටන් අරගත්තොත් වෙනවා මේ ජීවිතය අපිට ලැබිලා තියෙන ඕකට තමයි. එන්නද මේ ඉඳලම් පිනවන්න හෝ පශ්චාත්තාප වෙන්න හෝ එතන අනේ ඇස් නැතුව ඉපදුනා නම් හොඳයි කියන්නේ නෙවෙයි. ඒක බුදු දඥාන්සේ සෙල්ලක්කාරකම කරනවා. බුදු දඥාන්සේ සංගන්නේ ඇස් ඇතුව. ඇස් ඇත්තේ නම් පොට්ටේ කොටේ ඉපා. දැක්කට නොදැක්ක වගේ හිටපන්. ඉතින් අපි අනු එහෙම කොහොමද? ඉතින් ඇත්ත එක තියෙනවා නම් පොට්ටෙක් වගේ ඉන්නේ කොහොමද? දැක්කට නොදැක්ක වගේ ඉන්නේ කොහොමද කියලා අපි අපිට වාද කරාට උද්ධහාදී උත්තරමනස්ලා බේරලා තියෙන්නේ එහෙම තමයි. නිකමෙත හිතන්න මේ මාය පරාජය කරපු සර්වචන් වහන්සේට මාර්යා ගෙදර ගිහිල්ලා හුල් ප්‍රස්තේටත් ගහගෙන ඇඳේ අනිත් පැත්තට ඇලෙනොත් දුර දුර ඇවිල්ලාවල මොකද තාත්තාද නිකන් අප්සෙට් කරලා කියලා. කවදාකවත් පරදින්නේ නැහැ. ඒගොල්ලෝ මෙන්න මේම වැඩක් යනවා. ඔක ගියොත් නම් ඉවරයි. ඇත්තනේ කතා දැන් අවුරුදු 2006 ඊට පස්සෙත් දැන් ඉතින් අපි තාම යුද්ධ ප්‍රකාශ කරනවානේ. මොකද ප්‍රශ්නේ? ප්‍රශ්නේ නම් මේ සිද්ධාර්ථ ගෞතමතුමා මේ ඉන්දියා සංවරය කිව්වම ගන්න දෙයක් නෑ උඹලා මොන જાති කෙරුවත් මම ගිහිල්ලා උකම් ගල් මේ ගිනි අඟුරු වත්තලා පෙන්නවා වැස්ස කරලා පෙන්නවා ආයුධ වර්ෂාවක් කරලා පෙන්නවා පොළොව කම්පා කරනවා මොකද සිනා සැලෙන්නේ. අයියෝ සිම්පල් නේ කියලා අර තුන් දෙනාම කියන්නේ. ඒගොල්ලෝ ගිහිල්ලා ඉතින් දන්නවනේ කරපු දෙන්නම් කියලා. සති සංගන්නා රංගාව යන්නා අරය ගී ගය තෙයි තෙයි තෙයි තාලෙට අහන තල තෙයි ඉතින් මේ සිද්ධාර්ථ ගෞතම තුමා ඇස් දෙක වටලා බැලුවේ බැලුවා නම් නිකමට හරි අර කෙනෙක් එක්ක රමණීය කළ බබෙක් හම්බුණා නම් කෝ සිද්ධාර්ථ චරිතය නිවන් දකින්න කතාවක් එයිද? ඊ කියතාලින් ඉස්සල දවසේ ඒ නාටිකාංගනාව රංගපු නැටුම් බලන්න ගියා නම් යශෝදරාවත් අනා වෙනවා. තවත් රාහුල කුමාරයෙක් හම්බ වෙනවා. ඒක මගලොක්වත් කරගන්න හම්බෙන්නේ නැහැ. ඒක කියන එකක් නෑ මේ ಜಾති භෝ කරන්න ඕනේ කියන එකක් තියෙනවා. පුළුවන් දේ වෙලාවේදී පිච්චි පැත්තට හැරෙන්න. එච්චරයි. අර කට්ටිය මොන අභිරූපන රංගකට දැම්මත් මොන වේශ රූපන බැලුවත් බලන්න ගිහිල්ලා අහන්නට වැඩිය හොඳයි පිච්චි පැත්තට හැරෙන්න. එහෙම නැත්නම් මාර්ගවරු වඟනකොට අද්දිපවහන්නේ. අපි කියනනම් කියන අපරාධේ මේක වීඩියෝ කරගෙන තියාගත්තා නම් අපා මෙච්චර රෝ රැසේ අන්තිනාලේසේ අත්ලෙල දිදී විදුලිය පබා මම ගෙසේ පව සම්මෙතේ ඒ සුවකල්මුන් දුන් රඟසුවා කියලා මොච්චර ලස්සනද තියෙන්නේ නැද්ද බුදුහාමුදුරන්ගේ තිබුණා නම් ඔන්න වීඩියෝ කැමරාවක්වත් හරි ගසලාදී ඕම බලවලා අපි මේක එච්චරනේ අපි දැකපු තුප්පහි මොනවා හරි ඒක අපි දරුවන්ට කියලා දෙනවා ඉන්දිය සංවරය නැති කරන දේවල්. අද අද මානව પરම්පරාවේ අද ඉන්න දෙමාපියෝ විතර පාහර වැඩ කරන ජාවාපරාවක් මානව ඉතිහාසෙම තිබුණේ නැහැ. ඒ තරම් තාක්ෂණික. ඒ තරම් වර්තමාන අධකල ප්‍රමාණය සියල්ල ලබා ගන්න පුළුවන්. ඉතින් අපි දරුවන්ටත් ඒක දෙන්න හදනවා. ඉතින් මේ ඔක්කොම මැද තමයි මේ සරුවචන සිත් කියන්නේ සති සම්පජඤ්ඤම් බික්කවේ ආසති සති සම්පජඤ්ඤම් විපන්නත හතුූපනි සංහෝති විරොත්තප්පං විරොත්තප්පං බික්කවේ ආසති විරොත්තප්පං බික්කවේ විපන්නස හතුූපනි සංහෝති ඉන්දිය සංගරෝ හරියට ක්‍රමයේ දන්නවනම් ඒ තරම්ම විචිත්‍ර ලෝකෙක හිටියත් ඒ තරම්ම කාම දනවන දේවල් වල හිටියත් ක්‍රමානුකූලව විමයේ ඉඳලම හදාගෙන ගියොත් ඒ මොන රංගන නැතුවත් කවුරු ඇවිල්ලා මොන විදියට උලිහිලි පෑවත් ඉන්ද්‍රිය සංවර දෙන්නේ තමන් අතේ. ඉතින් අපේ ශාසනයේ මේ සංසිද්ධියක් තියෙනවා ඒ නාගසමාල කියලා ස්වාමීන් වහන්සේ තමයි දවල් පින්නපාත වයින්. ඒ පින්නපාත වයින්නකොට මේ සංසිද්ධිය සංවර පිළිබඳ හැඟීමක් ඇති කෙනෙක් වෙන්න ඇති. ඒ කියන්නේ උසස් හැඟීමක් තියෙනවනේ. ලස්සන නාටිකාංගනාවක් වේදිකාව උන්ටට බීලා සංගීතයේ වයමින් නටමින් සින්දු කියනවා. ඒ විශාල පිරිසක් බලන් ඉන්නවා. ඇයි අප නොමිලි හම්බෙන දෝවක් බලන් වෙච්චා. ඉතින් වැඩට යන මිනිස්සු වැඩට යන දෝ බලන්නේ. දැන් මේ ආමතු පින්නපාත යනකම් කල්පනා කරනවා මේ පරක්කි නිසා කී දාහක් අපාය යනවාද කියලා. මේ පාරයිනේ අතවලා තියෙන මේ මර උගුල නිසා කී දාහක් අපාය යනවාද කියලා ඒ බැල්මෙන් බලනකොට හිතගෙනම රහත් වෙනවා. ඇත්තටම වෙන කෙනෙක් නම් පැහැදිලිවම වර්ධ බැඳෙන අවස්ථාවක්. මොකද බුදුරජාණන්සේ දේශනා කරලා තියෙනවා එහෙම නටන ඉස්ත්‍රින්දියක් බලන්න එපා කියලා. ඒක භික්ෂුවට කැප නැහැ. ඒක අක්ෂිත දර්ශනය. මේ විචිත්‍රම අවස්ථාවක් තමයි ඒක දිහා බලලා ඒක දකින්නේ මේ වෙලාවේ ඉන්දිය සංවරය කරන්න පුළුවන් මේකේ ආදීනව දකින්නවා. ඒකත් නම් අද ලෝකේ හරිම ෂෝ. ඒ තරම්ම ගෑනු හෙළුවෙන් නැත. ඉච්චරම එකම වෙළඳ භාණ්ඩයක්ද තියෙන්නේ. ඉතින් බලනකොටම වෙනනේ විකුණන්නේ මොකද්ද කියලා. ඉතින් අපේ තියෙන අර බලු ගැත්තරකම. ඒක තමයි මේගොල්ලෝ ඇඳලා ලස්සන හදලා තියෙන්නේ. කවදාකවත් එපා වෙන්නේ. ඉතින් ඒක දිහා එකක් එක නොබලා ඉන්න පුළුවන්. දෙක තමයි සතියුතු බලනකොට පෙන්දැගි. ඒක අනිවාර්යයෙන්ම මාළුවට තමක් දැම්මත් උගන්නේ. ඉතින් බුදු කෙනෙක් ඉන්නවා මේ ලෝකේ ධර්මයක් කියන එකක් තියෙනවා මේ ලෝකේ සත්‍ය සම්පදන්නේ කියන එකක් තියෙනවා මේ ලෝකේ බයලජ්ජාව කියන එකක් තියෙනවා මේ ලෝකේ ඉන්දිය සංවරයක් කියන එකක් තියෙනවා ලෝකෙ උඹට පුළුවන් තරම් මේ දෙන අභියෝගතා පරීක්ෂණේ හර යටතේ මේ දැක්කට නොදැක්ක වාගේ ඇත්තත් දෙනොත් ඔට්ටෙක් වාගේ කන්නත් දෙනොත් බීරෙක් වාගේ ඉතින් අපිට එහෙම ඉන්නකොට කියනවා මහා නෝන්ජල්කමක් රස දන්නේ නැති ගතියක් කොහොමද මේ ලක්ෂණ හම්බෙච්ච කියලා ඒක රස විඳ ගන්න ඕනේද කියලා රස විඳින පිළිබඳ සාහිත්‍ය කලාවක් අපි කතා කරනවා. ඒ සර්වඥාන්තිගේ ධර්මයේ අවුරුදු 2600ක් ගිහිලා අද පැහැදිලිවම පෙන්ලා දීලා තියෙනවා මේ තියෙන ව්‍යසනයට එක උත්තරයයි තියෙන එක මම දැන් මෙතන. සැකයි හැබැයි දෙන්නෙකුට කරන්න පුළුවන් කියන්නේ. සැකයි හැබැයි පන්තියක විශාල පිටසට උගන්වන්න පුළුවන්. උගන්වනවා අන්නේ බොහොම සුළු දෙන්නේ මොකද යටිහිතේ අපේ තියෙන්නේ අර ඉන්ද්‍රිය සංවරය නැතුව මේ ඉඳුරංගෙන් ලැබෙන කාම වස්තුන් වලට මත්ලා කටයුතු කරන ගතිය. ඒක විතරක් නෙවෙයි ඒක අපි දරුවන්ට කිසි විදිහක්ජාවක් නැතුව දෙන්න. ඒක අපි කිසි විදිහක්ජාවක් නැතුව දෙමාපිය දරුවෝ එකට විඳිනවා. විතරවසේ හිතර දෙන්නේ සම්පූර්ණ නොමග යන අවුල් කරන ගතිය. ඉතින් එහෙව් ලෝකෙක සරුවචනාංශි පුංචි රාහුල හාමුදුරුවෝ අතින් අල්ලන්න ගිහිල්ලා සාල්පුත්‍ර සාංශුරු බාර දීලා කියනවා මෙන්න මේක අපරි ඉදිරියපන් කියලා. විසුද්ධෝ සද්දියෝ කැමති නැහැ. දසෝදරාව කැමති නැහැ. අද ඉන්නවනම් මානවයිති වර්ග සම්බන්ධ නඩු ගන්න. එච්චර තමයි දෙන්න තියෙන්නේ. දෙනවනම්. නමුත් අද තියෙන සමාජය දිහා බැලුවොත් එහෙම මේ විදිහට සබ්බයලජ්ජාව කියන එක නෝන්ජල්කමක් ඉන්ද්‍රිය සංවර කියන්නේ රස දන්නේ නැති ගතිය. ඒ මොකද හේතුව සති සම්පජන්ණය නැහැ. සති සම්පජන්ණය ආවනම් මෙන්න මේ කියන බුදුහාමුදුරු කියන මාර්ගයේ තේරෙයි. ඒක තියෙන බොහොම හිමීට. නමුත් මගේ පිරිසක් එක්ක ඒ ගමන ලස්සනට යන්න පුළුවන්. මොකද යමක් තියෙනවනේ. ඒ නිසා ඒක කොතනක හරි පටන් ගත්තාම අපි දන්නේ නැති ගමනක්. එහෙම නැත්නම් අපේ පරි පරිණාමයේ මෙතෙක් ආපු ඔක්කොම තියෙන ඉන්ද්‍රිය සංවරය. ඒ පරිණාමය කොච්චර වට්ටමට ඇවිල්ලා තාක්ෂණය කොච්චර මට්ටමට ඇවිල්ලා තිබ්බත් සර්වඥ දේශනාවේ කිසිම අඩපාඩුවක් නැහැ. කිසිම අදාළ කරගන්න බැරි දෙයක් නැහැ. ඒ නිසා අපි දන්නවට වැඩිය විශාල පිටසක් අද ඉන්න ප්‍රතිශතයක් මානවය තුළ මේ තාක්ෂණයෙන් වෙනෙලා ඒක කියන්නේ නපුර දැනගෙන ප්‍රයෝජනේ සලකලා විතරක් ඒක පාවිච්චි කරලා ඉතින් අයින් වෙලා ජීවත් වෙන පිළිස්. ඒක මේ බුද්ධ ධර්ම විතර සීමාවලා නැහැ. ඒ බෞද්ධයන්ගේ අධිකාරියට යට වෙලා නැහැ. බෞද්ධ තමයි යතින් බලනකොට උන්කක්ම නොපනත් જાතිය උච්ච ලස්සන බුදුන්සේ දේශනා කළා තියෙදි තාමත් අර බටේට තාලට යනවා. තමයි ටික ලාභයක් තියෙනවා. අපි අපි සංස්කෘතියක් තියෙනවා. ඒක කියනකොට සමහරකට වැටහෙනවා නේ ඔය බුදුහාම කියන්නේ අපේ අම්මලා තාත්තලා මේක දැනගෙන හිටියන්නේ. අත්තලා මුත්තලා මේක දැනගෙන හිටියන්නේ. ඒගොල්ලෝ මේවා පාවිච්චි කරේ ප්‍රමාණයක් සීමාවක් ඇතුළේ. ඉතින් අපිට වෙලා තියෙන විශාල දෝරේ අරලා තියෙනවා. අපිට සීමාව නැහැ. ඒ නිසා බොහෝම ඉක්මනට අපි ඉඳුරන් දුර්වල වෙලා, ලෙඩ වෙලා භයානක රෝග එතන කවදාකවත් මානව විද්‍යාවේ තිබුණ නැති භයානක රෝග වර්ගයක් තියෙනවා. ඒක තේරෙම අපි හිතනවා මේ විෂ බීජ කියලා මොනම විෂ බීජයක්වත් නෙවෙයි වෙලා තියෙන්නේ හිතේම සංදාවක්. මේ විෂ බීජ කියන කතාවම ද්වේෂ තද්දපතරන් දෙච්ච කතාවක්. ඒ නිසා කවදාකවත් විෂ බීජ කතාවෙන් මනු මානවයට හොඳක් වෙන්නේ. බුදුජානනාංශ කිව්වේ කියන්නේ ඔබ ඇතුළත ප්‍රතිශක්ති වඩා ගන්න. ඇතුළත ප්‍රතිශක්ති වඩා ගත්තාම විස බීජ ශක්ති නැති වෙනවා. ඉතින් ප්‍රතිශක්තිය වඩනවා වෙනකොට අපි මේ විස බීජ නාශක වලට ගිහිල්ලා මේ නාශිනේ කියන වචනේ අපි ලොකු සංකේතන වැඩි පාවිච්චි කරන්න එපයි කියලා ඒ කතා කරන එකන විනාශ වෙනවා. මේ භංග වේවා නාශනේ වේවා කියලා මේ එක එකනට දොස් කියනවා වෙනකොට තමන්ගේ දේ අපි සිදු වෙනවා. ඒක සුබත්වයක්. ඒකත් එහෙම වතුර ටික පවා සැලසෙනවා. අපිට වෙලා තියෙන්නේ මේ පිටින් ඇවිල්ලා අපිව කෙලෙසනවා. පිටින් ඇවිල්ලා අපිට ගැට දෙනවා කියන වෙනුවට කියනවා ලෝකෙක දෙන්න කියනවා නෑ මේ සති සම්පදන්නේ හරහා ඉන්නේ. වෛද්‍යව හරහා ඉන්දිය සම්මතන ඔක්කොටම උත්තරයක් තියෙනවා. ඒක බොහෝම හිමීට සිද්ධ වෙන්නේ. ඊට එහාට යනකොට ඉන්දිය සංවරයෙන් එහාට යනකොට කැපී පෙනෙන වෙනසකට සර්වඥාන්සේ මේ කතාව පියවර හතකින් ඉදිරියට යනවා. අපි බලමු නිජ සංවරය හරහා හදාගත්තට පස්සේ අපි බුදුහාමුදුරුවෝ අපි රාහුල හාමුදුරුවෝ අරගෙන ගියා වගේ අකින් අල්ලගෙන කොහොමද අපි අරගෙන යන්නේ. අපි ඉන්නේ පාන. ඒක දන්නවා නම් අපිට ඒවා සිද්ධ වෙනකොට අපිට හිතා ගන්න පුළුවන් ඉදත් බුද්ධ ශාසනය බුද්ධ ශාසනයමයි අදත් බුද්ධ ශාසනය බුද්ධ ශාසනයමයි කොහේඳලා කියලා මේක වැඩ ගන්න පුළුවන් කියලා අන්නේ විශ්වාසයේ පිණිසයි ධර්ම දේශනා තුනේ විශ්වාසයේ පහළ වේවා කියන ප්‍රාර්ථනාව තවසේ ධර්ම දේශනාව මෙතනින් සමාප්ත කරනවා. සියලු දිනාට මේ සති සම්පජාඤ්ඤය මුල් කරගත්තා වූ ඒ ආනිසංස ආවහ අධ්‍යක්ෂන්ත ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දැන් අපි ඊයේ මතක් කරගත්ත විදිහට මේ වෙලාවේ අපි විසින් උපයාස උපයා ගන්න දියම් කුසලයක් වෙන අය කුසලයේ ලෝකවාසී සීල සත්‍යයන් සමග හදා බෙදා ගන්න ආදාසිය මුදිතාවෙන් අනුමೋದනා සීලයෙන් ඉත්තාවතාවට ආදී ආකාසජ්ජානාට පෙළඹෙමු. ittavasācagammi hi sampatam puñña sampatam sabbe devā anumodantu sabba sampatti siddhiyā ittavasācagammi hi sampatam puñña sampatam sabbe bhūtānumodantu sabba sampatti siddhiyā ittavasācagammi hi sampatam puñña sampatam සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා ආකාසත්තා ච බුම්මත්තා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා চিරං රක්ඛන්තු ශාසනං ආකාසත්තා ච බුම්මත්තා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා চিරං රක්ඛන්තු දේශනං ආකාදත්තා ච බුම්මත්තා දීවා අනාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා চিරං රක්ඛන්තු මං පරං ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා වന്തു ඥාතයෝ ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා වന്തു ඥාතයෝ ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතාවන්තු ඥාතයෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාවනිපානපත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාවනිපානපත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමු සතං සමාගමු හෝතු සාදු සාදු සාදු සුවපත්ත්වා සාදු සාදු අනුමෝදාමි සාදු අනුමෝදි තබ්බම් සාදු සාදු අනුමෝදාමි කමාමි කන්තබ්බම් සාදු කාස්තම සුවපත්ත්වා හොඳයි සියලුම දෙනා සංගරත්නයේ ශ්‍රද්ධාවෙන් අසන ප්‍රේක්ෂකවම් වන්දනා කරගෙන ඉන්න අපි ආශිර්වාද ගාථාව සජ්ජායනා කරනවා මම ආරාධනා කරන ලොකු සංකේත සම්බන්ධ වෙන්නේ ආදිවාදන සීලිස්ස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු සුවපත් වේවා සුවපත්